හා නැත්නම් ප්‍රශ්න පිළිතුරු වැඩ පිළිවෙලක් අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ ලිඛිත ප්‍රශ්න තියෙන නිසා අපි එතනින් බලා මේ පටන් ගන්න බලාපොරොත්තු වෙනවා එක ප්‍රශ්නයක් ගරු ස්වාමීන් වහන්සේ විපස්සනා වඩන විට අරමුණු වෙනස් වෙන බව ඊයේ දේශනා කළසේක ඒ අනුව හිතද සදාගත හැකි බවද දේශනා කළසේක මේ පිළිබඳව විස්තරයක් කර දෙන මෙන්ද නිදසුන් මාර්ගයෙන් පහදා දෙන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිමි පෙරුවන් සරණයි. මේකේ සඳහන් කර තියෙනවා විපස්සනා වන්නමිට අරමුණු වෙනස් වෙන බව ඊයේ දේශනා කළසේක. ඒක එච්චරම මේ පැහැදිලි ප්‍රකාශයක් නෙවෙයි. මේ විපස්සනා වන්නකොට අරමුණු වෙනස් වුණාට කමක් නැහැ කියන එකයි කියන්නේ. අරමුණු වෙනස් කරලා දෙන එක විපස්සනාවේ යුතුයකමක් නෙවෙයි. අරමුණු මේ විපස්සනා වඩන යෝගාවචරය එකම අරමුණක් අපේක්ෂා කරනවා නෙවෙයි. එනේන ඕනේ අරමුණකට සතිය සමාධිය පිහිටීම විපස්සනා කියන එකයි අර්ථකථනය. ඒක නිසා නමුත් ඒ වාක්‍ය අපි අතහැරලා ගත්තොත් ඒ අනුව හිතද සාදාගත හැකි බව දේශනා කළසේක. ඒ කියන්නේ මම ආනාපානය කරගෙන ඉන්නවා. ආනාපාන එක්ක ආස්වාද ප්‍රසවාස දෙක මැද නැත්නම් ආනාපාන ගෙවිලා ගිහිල්ලා තුනි වුණාට පස්සේ පැහැදිලිවම කුරුළු සද්ද ඇහෙනවා. ඇහුණට මේ ආනාපානෙ කැඩෙන්නේ. ඒ උනාට ඒ කුරුළු සද්දෙට කාකගේ සද්දෙට මේ කොරවක්කගේ සද්දෙට සම්පූර්ණ වෙනස් ආරම්භයක් නැදක්සා මුලක් අගක් තියෙනවා. එතකොට ඒ අතරමැද කපුරු සද්ද එන කපුරු සද්දටත් මුලකුයි මැදකුයි යගකුයි තියෙනවා. අර සද්ද මේ සද්දේ ගැටෙන්නේ නැහැ. එක එක සද්ද වලට වෙනම මුල මැද අග කියන ඒවා තියෙනවා. සද්ද කොටක් තිබුණාට එක එකක් එක එක ගැටුම ගැටුමකුත් නැහැ. අරකේ මුල මැද අග මේකේ මුල මැදත් එක හදා බෙදා ගැනීමක් නැහැ. ඒ අතරමැදම ආශල් ප්‍රසවාසෙත් වරින් වර පේනවා. ඉතින් මේ ඉඳගෙන ඉන්නකොට මේ හැපෙන තැන් එහෙමත් වරින් වර දැනිලා යනවා. ගොඩක් දැනෙනවා ශරීරේ. ඒ වගේම හිතවිලි සමාට හරි අද නම් මට භවනා හරි නැත්නම් අද මට කෙල වුණා මොනවා හරි ඉතින් හිතට එන. ඒ ආවට ඒක එක අනිත්‍යවත් එක පැටලෙන්නේ. ඒකට මේ මේ ඉතින් අරමුණු රාශිය එනවා. ඉස්සර නම් එක එකක් තෝරලා බේර ගන්න බැරිකමක් තියෙන. දැන් දන්නවා ගොඩක් එනවා. ආවට එක අරමුණකට ඒකට ආරම්භයක්, ඒකට මුදක්, වැදක් සහ ඒකට අගක් අනික් එකකින් තොරව පවතින. ඒ අතරම තව එකක් තියෙන ඒකට හිතේ දුවොත් ඒකට තුනක් මතක් අගක් තියෙනවා. මේ ශබ්ද පැටලෙන්නේ නැහැ. ආනේ ගතිය දකින්න තේරෙනවා මේ ඔක්කොම ස්වාධීනව වැඩ කරන්නේ. කුල්ලු කටහඬ කාප කරේ කටහඬයි කොරෝ කරේ කටහඬයි ඇතුළ පැටලෙමුනොත් පැටලෙන්නේ අපි පැටලෙනා මිසක් ඒ වගේ පැටලෙILLක් නැහැ. ඒකට හරියට මේකට ආවේනික ගමනක් තියෙනවා. සද්ද වලට වෙනම ගමනක් තියෙනවා. වේදනාවට වෙනම ගමනක් තියෙනවා. ආශස් ප්‍රසවාසයට වෙනම ගමනක් තියෙනවා. එතනින් ගියාම හිතවිලි වලට වෙනම ගමනක් තියෙනවා. අපිට ඕන නම් ඒක හොඳට කොණ්ඩේ හොඳට අවුල් ඇරලා බේරගත්ත පීරගත්තා වගේ හොඳට ඒව වෙන් වෙන් වශයෙන් දකින්න පුළුවන්. ඒ දකින්නකොට පේනවා මෙව අතර කොච්චර ගොඩක් තිබුණත් ගුණාවක් එනකොට සතුටක් තියෙනවා. ඇවිලුනොත් පටලැවුනොත් ඉතින් කියා ගන්නත් බෑ කර ගන්නත් බෑ ඉවරයක් නැති ගතියක් තියෙනවා වැඩි. වැඩ ගොඩ වුණාට කමන්නේ හැම වැඩකම ගුණාවක් කොණ්ඩ කොච්චර තුමත් පීරලා තියාගෙන ඉන්නවනම් ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් මේකට අර නිදර්ශනයක් වශයෙන් මම මේක නිදර්ශනයක් තමයි. තව නිදර්ශනයක් වශයෙන් කියනවනම් ඔය ටීවී එකේ ප්‍රෝග්‍රෑම් හදන වෙලාවේ ඩොට්ස් හදන වෙලාව තියෙන්නේ. ලක්ෂිකුත් එකක් ඩොට්ස් එනවා. මේ ඩොට්ස් ඔක්කොගෙම එකට එකක් වෙන්වත් පේනවා. ඔක්කොටම පොදු ගතියකුත් තියෙනවා. හැම ඩොට්ස් වලටම සමාන ලකුණුත් තියෙනවා. මොකද්ද සමාන ලකුණ? හැම ඩොට් එකටම ආරම්භයක් මුලක් මැදක් අගක් තියෙනවා. කවදාකවත් එක ඩොට් එක තව ඩොට් එක හැප්පෙන්නේ නැහැ. ඒකේදී කැරක්ටරිස්ටික් කවදාකවත් ඩොට්ස් එක අතර ක්ලෑෂ් ඉලක් නැහැ. ඕන තරමක් වෙලා බලائیں۔ කවදාකවත් ඒ ඩොට්ස් එන්නේ නිකන් තරංගෙට ගොජ්ජ දම දම ගොජ්ජ දම දම එන්නේ. නමුත් එක ෆිනොමිනා එකක් අනිත් එකත් එක්ක එක සංසිද්ධියක් තව එකක් ගැටුමක් නැහැ. ඒකට පේනවා මේකේ ගුණයක් තියෙනවා. මේ වගේ ඒ න්‍යායයකට වැඩ කරන්නේ. මේක ඩොට් එකක් අනිත් එකකින් වෙන් කළා දකින්න පුළුවන්. දැක්කට ඒ ඩොට් එක මේකට බලපෑම් කරන්න යන්නේ. මේ කාවයි පොඩ්ඩක් හිටපන් මං ඉන්න තියනවා කියලා තල්ලු කරගැනිල්ලක් රණ්ඩු කිරිල්ලක් මොනවත් නැහැ. ආනේ ගතිය පේනකොට තියෙනවා මේක මම ඇඟිලි ගැහුවත් නැතත් මේ සංසිද්ධිය යනවා. සංසිද්ධිය සම්පූර්ණ බලන්නකින් ස්වාධීන වෙන වෙලාව. ඉතින් මේකෙන් අයියෝ අපරාධෙ මේ ගොඩක් වෙනවා කියලා හිතනක් කරගන්න ඕනේ. ඒක මගේ මෝඩකමට කරනවා මිසක් ආ ඒක එන්නේ අපිට හිතනක් කරලා යන්නේ එහෙම නෙවෙයි. සංසිද්ධිය නේ අපිට මේ මොනවාට පණිවිඩයක් කියලා යන්නේ. ඒ නැත්නම් මේ අහ කන නයි තමයි දාගෙන මේ කනවා කනවා කියලා අපි නටන්නේ. ඒකේ අපි භාවනා නොකරත් කරත් ඒක එහෙමමයි. ඉතින් මොකද කරන්නේ බොලේ ඉතින් මම මොකද කරන්නේ? මොඩගෙන මේවත් එක්ක හැප් වෙනවා. අනේ බාහන කරනකොට සද්ද එනවා, බාහන කරනකොට වේදනාව එනවා, බාහන සද්ද. උන්දුවට සති සමාධිය යුක්ත බාහන කොටත් ඒත් එනවා. ආපුවම දෙනවා මිනිස්සු එන්නේ යණ්ඩයි. අපි තමයි මේ නැත කළා මොකද උඹ ආවේ කියලා අහනවා. ඉතින් මිනිස්සු යන්නේ නැතර වෙනවා. මේ මොන කොරණ ඉතින් කතා කරුවට පස්සේ ඉතින් හොඳ නැහැනේ. යන්නේ නැතුව මොකද? එනිසා ඥානන්ද සෝමි භාවනා කරනකොට කියනවා මේ තමයිලාට ඔය කොච්චර කෙරුවක් අතර හිචිවිලියල දිගට දිගට වද දෙන වෙලාවල් එනවනේ. ඉතින් කොන්දේමාරක් හරි මොකක් හරි කෙන්ට කැක්කමක් එනවා. ඉතින් විතරම වද දෙනවා ඉඳ ගන්න හිතෙන්නේ නැහැ. ඒතර සද්ද සමාලාට ඔය කන වීරණ ශබ්ද එනවා. ඉතින් ඒ සංසේ සක්මන් කරනවලු කනේ ශබ්ද නොරැඳේ, ඇහි රූප නොරැඳේ, හිතේ හිතවිලි නොරැඳේ කික භාවනා කරනවා. සක්මන් කරනවා. ඒ හැම කනට කවදාකවත් සද්දයක් අල්ලන්න ඉන්න බෑ. ඒකට පුළුවන් ආපු සද්දට කම්පණය වෙන්න විතරයි. ඒක එන්නේ යන්නමයි කන කවදාකවත් සද්ද රඳවන එකක් නෙවෙයි. ආපු දෙයට කම්පණය වුණා ඊගාකට කම්පණය වෙයි ඊගාට ඒක කරපු ගමන් ඊගාකට ලෑස්තිලා මිනිහා ඉන්නේ. හිත මොකද කරන්නේ? ඔව්. ඉතින් ඒක ඒක තමයි ඒක තමයි බුදුහාම කියන්නේ මේ ලෝකේ දුකයි කියලා. අල්ලන්න යන්නේ නැහැ. එතකොට මේ මොයිටින් බෙග්ගේ කටහඬද? නෑ, භාවනා කරලා බැලුවොත් ක්ලාසික් මියුසික් ගත්තත්, රොක් මියුසික් ගත්තත් වදයක්මයි. නැත්නම් තමයි මම රොක් වලට කැමති නම් මම ක්ලාසික් වලට කැමති කියලා අල්ලන්නේ දන්නේ නැති නිසා මේක. ඔව්. ඒක නිසායි දරුවචන කියන්නේ ඔබ හොඳට බැලුවොත් මේකේ කවදාකවත් තියාගෙන රෙකෝඩ් කරගෙන අහන්න දෙයක් මේ ලෝකේ නැහැ. ඔව් කරදරයක්. පීරි ගෑමක්. ඒක දැක්කොත් තමයි එහෙම නැත්නම් හිතන නෑ නෑ ඕගොල්ලෝ සංගීත රස විඳින්න දන්නේ නැහැ. සංගීතයේ රස විඳින්න නොදන්න අමනුෂ්‍යයෙක් කියලා ඔටෝබයෝග්‍රැෆි වල ලියනවා. කියන්නේ ලියන එක ආමනුස්සෙක්. ඒකයි වෙලා තියෙන්නේ. බුදුජානනාථ කියන සංගීතය කියලා කියන්නේ කලබගෑනිය. රුන්න මිදම් බීවකවේ ගීතං කියලා. දැන් සෑම ගීතයක්ම කියන්නේ මහන්නේ ඇඳිල්ල. අ මොකද්ද කියලා කියනවා මේ උම්මත්තක මිදම් බික්කවේ නැච්චං. අනේ මේ නැටීම කියලා කියන්නේ පිස්සුවක්. ඔවා කිව්වොත් එහෙම සාහිත්‍ය මණ්ඩලේ වලට එහෙම ගිහලා ගුටි කණ්ඩ වෙනවා. බුදුජනක කියලා තියෙනවා රුණ මිදම් මිත්‍රේ ගීතං ওই සෑම ගීතයක්ම අහන්න අඬා වැටිලා. සෑම නැටිල්ලක් කියන්නේ පිස්සුවක්. ඉතින් අපි එහෙම නෙවෙයිනේ අපි කියන්නේ නැටිම කියන්නේ මේ සભ્યත්වයේ උසස් මිනිසුන්ගේ වැඩක්. නැටිල්ල කියලා කියන්නේ ඉතින් සංස්කෘත ලකුණු කියලා තමයි තියන්නේ. ඒක කියන පිස්සු, තනි වචනෙන් කියන පිස්සු. මේක හොඳට ඒකටම හිත දාලා බැලුවොත් තමයි වෙන්නේ මට්ටක නැතුන් නැතුවත් උඩ නැතුන් නැතුවත් බඩ පිණුම් ගැහුවත් එකම තමයි. පිස්සු තමයි. ඊට පස්සේ ඒක එකතු කරන්න යන්නේ. උන වේගවත් වෙනකොට වේගවත් කරගන්නට නෑ ඇත්තටම මේ මේ එම් මාරු කරන්න යන්නත් එපා වේගවත් කරන්න යන්නත් එපා නමුත් අපි දන්නවනේ ආනාපානෙ ඉඳලා ඉවරලා ආනාපානෙ අගට යන්න ඉස්සෙල්ලා හිතවිල්ල මුලට ගියයි කියලා. එච්චරයි. ඒක කරදුන් දෙයක් නේ. අපි ඊට පස්සේ ආනාපානෙ අග දකින්නකම් හිතවිල්ල අයින් කරන්න ඕනේ. ඒ නැත්නම් ආනාපාන නැත කරලා හිතවිල්ලට යන්න ඕනේ කියලා ගිය ගමන් ඉතින් ගොනා ඉස්සර වෙනවා කරත්ත පිටිපස්සට යනවා. මේ කරත් ඉස්සර වෙනවා ඕනා පිටිපස්සේ. ඒ නිසා සිද්ධියට වෙන්න අරින්න ඉතින් දැන් දන්නවා. මේක ඉවර කරන්න ඉස්සලා අර කාවා. ප්‍රශ්නයක් නැහැ. හිත නරක කරගන්න එක ප්‍රධාන දේ. ඒකෙදි කියනවා සර්වචන්නාංශගේ දේශනාවකට සම්බන්ධ කරලා කියනවනම් පමාදේන කම්පටිටි සති බලං. නප්‍රමාදේ කියලා කියන්නේ ආනාපාන දිගේ යන එකනේ. සතිය දිගට පවත්වන එකනේ. ඒකට ප්‍රමාද වුණයි කියලා කියන්නේ හිත සද්දයකට ගියා. සතිය පවත්වන්න බැරි වුණා. හිත කැඩුණා කියන්නේ. නැත්නම් හිත වේදනාවකට ගියා. හිත හිතවිල්ලකට ගියා. නමුත් අපි දන්නවා දැන් මම හිතේ අප්‍රමාදීව යා යුතු ගමනින් මම ප්‍රමාද වුණා. මොකද වෙන තැනකට හිත ගියා. නමුත් ඒකට කම්පා වෙන්නේ නැත්තම්. ඒක බලවත් සතියක් කියලා කියනවා. ආනපන දිගේම කියන සතිය ආනපනෙන් හිත කැඩුනා වේදනාවට ගියා නම් හිත කම්පා කරගත්තේ නැත්නම් එතකොට තියෙන සතියට කියන්නේ බලවත් සතියක් සති බලය කියලා. මේ කම්පා වීමෙන් තමයි අපි මේ සිද්ධිය හලහපගන්නේ. නැත්නම් අපි හිතට දරන්න පුළුවන්. අපි ඒක ඉස්සෙල්ලා දන්නේ නැහැ. නමුත් කරගෙන කරන සතියට එනකොට සමාධිය එනකොට අපිට තේරෙන පටන් ගන්නවා එව්ව කලවම් වුණාට උඹ කලවම් වෙන්නේ නැතුව හිටපන්. එව්ව ඇවිල්ලා තමන්න කුප්පණ්ඩ ඇදුවට තමන් කිපෙන්නේ නැතුව ඉන්න එකයි තියෙන්නේ. අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ නැති වීමේ පළවෙනි පාඩම තමයි. ඉනේන දේවල් අනුව කිපුණොත් ඒ කියන්නේ අපි පුංචි දෙයකට සැලෙන ඒ කියන්නේ මේ කම්පිත චංචල මනසක් තියෙනවා. මොකද ඒක මේ හිතනවා ඉස්සරක සෙන්සිටිවිටි කියලා. කියනවා ඒක ඇලර්ට්නස් කියලා හිතනවා. මොකද සරුවචන දේශනා කරන සත්‍ය වැඩි වෙගෙන වැඩි වෙනකොට පුංචි පුංචි දේවල් වලට සැලමෙන ගතිය අඩු වෙනවා. ඒක හොඳට මේ වගේ ධර්ම සාකච්ඡාවල තේරුම් ගන්න හොඳම දේ. ඒක තමයි වෙන්න ඕනේ කිව්වොත් ඊට වෙදී ටිකක් ලොකු වෙයිදිත් සැලෙන ගතිය අඩු වෙනවා. අන්තිමට ගියාම බීරියලියට වේනා ගායනය කරන්න වගේ දෙන්න ගැහුවත් ඔය කියන්නේ පවර් ලූම් එකක් ඇතුළට ගිහලා අහලා තියෙනවා. බලවේග පේශ කර්මාන්ත ආයතන වල. කිටි කිටි කිටි කිටි කිටි කිටි කිටි කිටි කිටි කිටි කිටි ආවම ෆුල් ভাইබ්‍රේෂන් ඇතිනේ සද්දෙයි ආයේ මොකොත් නැහැ ඒක ඇතුළට ගියාට පස්සේ ආයේ කිසිම කෙනෙකුට ඉන්න බෑ. වැඩම තමයි. ඒ මේක භාවනාවෙන් ඇතුළට ගියාම එක්කෝ ඩයිනමෝ එකක් ඇතුළට ගියා වගේ නැත්නම් බලවේග පේශ කර්මාන්තයක් ගියා වගේ නැත්නම් බල යන්ත්‍රාකාරයක් ඇතුළට ගියා වගේ. සද්දයක් ආවත් වදේමයි. ඒකත් බලයක්, වේගයක්. රූපයක් දැක්කත් වේගයක්. වේදනාවක් ආවත් වේගයක්. ආස්වාසය දැක්කත් වේගයක්. ප්‍රසන්න ඔක්කොම වේග. පටන් ගන්නකොට තමයි අපි ආස්වාද වේස්වාද වෙන් කර කර වෙන් කර ඔතෙන් යන්නේ. ගියාට පස්සේ බලනකොට හැම දෙයකින්ම තියෙන්නේ අපිව කම්පණය කරනවා. අපි සලනවා. ඒක දේශනා කරලා තින්නේ දේශනාවේ සඳහන් වෙන්නේ ওই පරිසම්පදා මාර්ගයේම හැම වෙලාවෙදීම මේ දුක්ඛ සත්‍යයේ ස්වභාවය පීලනට්ටෝ සන්තාපනට්ටෝ. උඹව පෙළනවා උඹව තවනවා. කොයි අරමුණත් අන්තිමට අඩු කරන අඩු කරන කියලා බලන්න ඒකෙන් තියෙන තැවීමක් ඉතුරු වෙනවා, පෙලීමක් ඉතුරු වෙනවා. ඊට පස්සේ අරමුණු අරක මට දෙන්න මේකෙපයි කියන්නේ දැන් කොයි එකත් ඇවිල්ල, කොයි එකත් පෙලිල්ල. ඒක නිසා ඒ වේගෙ බුද්ධ ආගම් වේගයක් කියලා කතෝලික වේගයක් කියලා මුස්ලිම් වේගයක් කියලා නැහැ. ඕක මානවයා දකින්න පුළුවන් දෙයක්. ඔය වේගෙට තමයි ඕගොල්ලෝ කියන්නේ ਸਰබලධාරී දෙවියන් වහන්සේ කියලා. අපි කියන ඕක අනාත්මයි කියලා. අපි දන්නා ඕක අපි එන්නේ ඉස්සලා තිබිච්ච එකක් වගේ. අපි ආපු නිසා ආපු වේගයක් නෙවෙයිනේ. ඊට පස්සේ ඕක බැලුවේ නැහැ කියලා නැති වෙන වේගයක්වත් නෙවෙයිනේ. බලලා ඉවර කරන්නත් බෑනේ. ඒ නිසා කියනවා අනාදී කියන කදාත් ඔකේ මුලක් නැහැ. අනන්තයි කියලා කියන කවදා කෙලවරක් නැහැ. ওই වේගයේ දෙකක් නැහැ. එකමයි. ගුලියේ එක විදිහමයි තියෙන්නේ. ඒ නිසා ඒකෝ කියලා කියනවා. සර්ව ව්‍යාප්ති කියලා මුළු ලෝකේ ඕන තැනකට ගියොත් තියෙනවා. කාලේ හැමදාමත් ඕක තියෙනවා. අන්තිම බොයිල් දාන කරන ගියාම නැත්නම් ඔය මේ අනිත්‍ය ප්‍රතිපද විඥාණයට ගියාම ඔතෙන් තමයි යන්නේ. ඕක තමයි බංශ හද්දයක්, රූපයක්, ගන්ධයක්, රසයක් විදිහට බෙදිලා බෙදිලා යන්නේ ඕකම තමයි. ඔය කියනවනම් ප්‍රොජෙක්ටර් එක චිත්‍රපටි පෙන්වන ප්‍රොජෙක්ටර් එකේ ඉස්සරයි වගේ තිබුණේ පිටිපස්සෙන් මේ ඉලෙක්ට්‍රෝඩ දෙකක් හරහා කරන්ට් එක දෙනකොට ස්පාර්ක් එකක් එනවා. නිතර වෙල්ඩින් ලාම්පුවක් වගේ ස්පාර්ක් එකක් එනවා. ඔය ස්පාර්ක් එක ඉස්සරහින් සෙලෝටේප් එකේ රූප ඇඳිලා තියෙනවා. ඒකට ස්පාර්ක් එක කියලා වැටෙනවා සෙලෝටේප් එකේ තියෙන ඉතින් සටහන් පේනවා. ඒ සටහන් ටික තමයි තිරේ කියලා වැටුණාට පස්සේ ගෑනෝයි කොල්ලයි කෙල්ලයි ශෝකාන්තයි දුක්ඛාන්තයි ඔක්කොම කියන්නේ ඕකේ තමයි. සෙලෝ ටේප් එකෙන් එහා පැත්තේ කොල්ලයි කෙල්ලයි සෝකාන්තේ ඔක්කොම තියෙන සෙලෝ ටේප් එකෙන් මෙහා පැත්තේ තියෙන තනි සුදු ආලෝකයක් විතරයි. ඉතින් එහා පැත්ත කියන්නේ කාම ලෝකේ. මෙහාට ආවනම් සෙලෝ ටේප් එකේ මෙහා පැත්තට ආවනම් වබස්සර මිදම් බික්ක වේ චිත්තං කියලා බුදුහාමර කිව්වේ මෙහා පැත්තේ තියෙන දිදුලන ආලෝකය. නමුත් හරි බෝරින් ඒක එකමයි. එක ඒකාකාර ආලෝකයක් තියෙනවා. ඉතින් අපිට හරි කැමතියි අර එහා පැත්ත හොඳයි. එල්ලෝ ඉන්නවා, කොල්ලෝ ඉන්නවා, මොයිදින් බෙක් ඉන්නවා, ලතා මංගেশකාර ඉන්නවා. ඉතින් ඒව බල බල ඉන්නවා. නමුත් මෙහා පැත්තට කියලා බලපන් ඔක්කොම අර සෙලෝ ටේප් එකෙන් එහා පැත්ත මෙහා පැත්ත විතරයි. නිසා මේ කාම ලෝකේ නටන නැටිලි නැත්නම් මේ ඉඳුරන් විසින් පෙන්ලා දීලා තියෙන මේකේ තමයි ඔය වැරයිටිල් එන්ටර්ටේන්මන්ට් කලරේෂන්ස් ෂේප්ස් මැනර්ස් ඔක්කොම තියෙන්නේ. හරි ඇත්තටම රසයි නෑ කියන්න බෑ. ඔක් කවදා හරි බැරි වෙලා හරි ඔක කඩාන කඩාන ඇතුළට කියලා බලනකොට පේනවා ඇතුළේ තියෙන ඒකාකාර වේගයක්. ඕන වෙලාවක භාවනා කරත් නැතත් ඒක එහෙමමයි. හොඳට භාවනා කරපේ කරාට ඕන වෙලාවක හිතෙන් යන්න පුළුවන්. ඕන වෙලාවට මේ පැත්තට එන්න පුළුවන්. ආට පස්සේ තියෙනවා එහා පැත්ත ආර්යයන් වහන්සේලාට ගැලපෙන භාවනා කරපු උත්තරමයන්ට ගැලපෙන ලෝකයක්. හැබැයි පාළුයි. මේ පැත්ත සිද්ධි බහුලයි. හොඳ නරක වර්ණ රූප ශබ්ද ගන්ධ චුංග දෙනෙක් කියන අනේ කීයක් දීලා හරි මේ පැත්තට එන්න තියෙනවනම් ඒකම මනුස්ස ආත්ම භාවයලන පංචවෝකාර භාවයේ ඉල්ලන්නේ ඇහැ කන දිව නාසය ඔක්කොම සහිත ඉල්ලන එක ලැබිලා තියෙන දැන් කක කක යන්නේකයි තියෙන්නේ භාවනා කරනකොට ආපහු වැරදිලා වගේ හරියට ගිය පාර දිගේම ආපහු රිට්‍රොස්පෙක්ෂන් එකක් වෙලා අර ප්‍රභාසර ආලෝකයට ආපුවම් පේනවා ඒක තමයි ඇත්තට අපේ නිවසේ අපේ නියම තැන. නමුත් මේ නන්නත්තර වෙලයි මේ තියෙන්නේ. රූප වලට, සද්ද වලට, ගන්ධට, රසෙට නන්නත්තර වෙලා. ඉතින් ඒ වුණාට එතනයි තියෙන නන්නත්තර වුණත් ඒක හරි කලර්ෆුල්, වර්ණවත්. ඕකේ තමයි උපදිලා, ඕකේ තමයි මැරලා. ඉතින් සරුවචනසේ කියනවා ඉතින් ඕකනම් තිරිසනෙකුටත් ඕක කරන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටිකයට ඕක කරන්න පුළුවන්. ඕකට දක්ෂ වෙනවයි කියන එක අහන්න දෙයක් නෑ. ඒක ඒක විසින් දුවනවා. පුළුවන් නම් ඕකේ ගැළවියක්. ගැලවිලා අර මූලික වේගයට මූලික ශක්තියට මූලික මේ ආලෝකයට ආවොත් තේරෙනවා ඒක ඕන වෙලාවක තියෙනවා. නමුත් අනාත්මය පිළිගන්නේ නැතුව දුක පිළිගන්නේ නැතුව මේ අනිත්‍ය පිළිගන්නේ නැතුව ආපහු එන්න හිතෙන්නේ නැහැ. ඒකාකාරීකමට එන්න හිතෙන්නේ අර එළියම නටනටයි ඉන්න එක තමයි කරන්නේ. ඒක නිසා මේ විපස්සනා කරනකොට මූල කර්මස්ථානේ ඉන්නකොටත් සතියක් තියෙනවා. ඒක සද්දයකට මාරු වෙනකොට සතිය ටික හෙල්ලුම් කරනවා. සමාධිය ටිකක් හෙල්ලුම් කරනවා. මුත් යෝගාවචර දැනගන්නවා ඔය තොටිල්ලේ හිටපු බබා කවදා හරි පණ ඇවිල්ලා හොඳ කොර වෙච්චි නැති දරුවෙක් බාටපත් වෙනවා කවදා හරි ඔක තොටිල්ලෙන් පණින්න එපායි. තොටිල්ලෙන් පණිනවා කියලා කියන්නේ දරුවගේ වැඩිමක් නේ. ඒකල තොටිල්ලෙන් පණින බබා ඊගාට දඬු වැටෙමුත් පණිනවා. එනේ එන කඩින් පැනගෙන පැනගෙන යනවා. ඒක තමයි සතිය ඉස්සල්ලාම මූල කර්මස්ථානේ හිටියට එයා එතනින් පණින්න පුරුදු වෙනවා. වෙනෙවට ගියාට තල්ල කඩා ගන්න. එමේ මෙමේ අර හුරතල් දරුවෙක් හැදිගෙන ඉන්න වගේ සෑම දෙයක් කරද්දිම ඒකාකාර වර්ධනයක් වෙනවා. එතකොට අර දක්ෂ මවක් වගේ දරුවා හැදුනොත් ඌ ඉතින් අර එක තැනක තියන්න බෑ දැන්. හැම තැනම නටනවා. ආනේ ගතියට පුරුදු කරන එක තමයි විපස්සනා. ඒක සමාධියදී ඒක කෙරෙන්නේ. සමාධියදී එකම අරමුණේම තමයි කියන්නේ. ඒ නිසා ඒ වෙලාවට හිත හදා ගන්න ඕනේ. එක තැනක හිටියොත් එක තැන හිටියයි කියලා කියන්නේ එක්කෝ ඒ දරුවා මන්දබුද්ධිකයි. නැත්නම් ඒ දරුවෝ කොර වෙච්ච එකේ. සත්‍යමාදී විපස්සනාදී වෙන්නේ. එකම අරමුණේ තියාගෙන ඉල්ල හදාගත්ත සතිය දිනු වෙලා එනකොට ඕනේ අරමුණක් ආවට එනේන අරමුණේදී අරමුණ එන පමණින්ම දැපෙන දමාගෙන අරමුණේ තිබුණට සතිය කඩා ගන්න නැතුව යන්න පුළුවන්. මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙනෙහි කිරීමක් අවශ්‍ය නොවෙන්න ඉඩ තියෙනවා. මෙනෙහි කිරීමක් ඕනේ කරනවා නම් ඕනේ කරන්නේ අර බයට ඉතිපිසෝ ගාතාව කියනවා වගේ වැඩක්. අකුණු විදුලි ගහනකොට අපි ඉචිපසපස ඉචිපසපස කියලා හරි මොනවද කියනවනේ. නොකියුවත් ඒකේ දෙයක් නැහැ වදින අකුණ වදිනවා. නෑ ඒකෝර මූල කර්මස්ථානේ ගන්න ඕන වැඩේ අරගෙන. මොකද මූල කර්මස්ථානේ ලැබී සිටි සත්‍ය සමාධියයි තියෙනවා. ඒ තියෙන සත්‍ය සමාධිය එනේන අරමුණට දාලා බලන එකයි දැන් කරන්නේ. එන්න තමන් මේ සල්ලි රුපියල් වලින් ඉපදුව එපෙයුවාට අපිට පිටරට යන්න ඕන නම් පිටරට වල අපේ සල්ලි ගණන් ගන්නෑ. ඊට අපි ඩොලර් එකට දාන්න ඕන ඩොලර් එක ඕන තැනකට වළංගුයි. ඒ වගේ මේ එකකින් උපයපු සතිය ඕන දෙයකට දාලා බලන්න නැත්නම් ඉන්ටර්නැෂනල් කරනවා ලංකාවේ ලයිසන් එක ඩ්‍රයිවිං ලයිසන් එක ඉන්ටර්නැෂනල් ලයිසන් එකක් කරගත්තට පස්සේ ඕනේ රටකට වළංගුයි. ඉන්ටර්නැෂනල් කරන්න ගියාට පස්සේ ඉතින් අර ආයතනය ටෙස්ට් එක කරනවා. ඒ වගේ සාමාන්‍ය කාර්මුණක ගත්ත සතිය බොහෝ අරමුණු વિશે හැලෙන් සැලෙන්නේ නැතුව කම්පන චංචල වෙන්නේ නැතුව දරන්න පුළුවන් ගැත්තේ අභියෝගාත්මක වෙනවා. යෝගාචරක දන්නවනම් ඒක සෙල්ලක්කාරකමක් කරලා ඉවසගෙන යනවා. අනේ එහෙම බෑ මට මේ අරමුණේ මින්න ඕන කියලා ගත්තොත් එහෙම ඉතින් ඒකට අර ස්වභාවික වර්ධනයට ඉඩ දෙන්නේ නැති වුණොත් ඉතින් ඒක තන කරකැවි කරකැවි කරකැවි කරකැවි ඉන්නේ. භාවනාව වර්ධනයක් වෙන්නේ නැහැ. අයියෙන් කියන්න ඕන මට විතරක් කෑ ගන්නවා අයියෙන් කියන්නේ කියලා. එසපස ඇති ගෙල්ල උළු හෙල්ලෙන්ද එන්නේ ඒකට කියන්නේ sound of silence කියලා කියනවා. එහෙම නැත්නම් කියනවා මේ එක එකන එක එක විදිහට ඒකට නම් කියනවා ringing of thousand bells at a time කියලා කියනවා 1000ක් විතර bells එකවර දුවනවා. ඒක සමහරට කියනවා jet jet noise එක කියලා. jet එකක් යනකොට ගානේ නැත්නම් පලාගිර ආහන්න තියෙන ආන්නේ වගේ සද්දයක්. ඒක භාවනාවේ ප්‍රතිඵලයක් නෙවෙයි. ඒක සාමාන්‍ය කියන ওই හිම වැටෙන රටවල් වල වින්ටර් එකේ කවුරුත් නැති කන්ද අකුරට ගියොත් එimhe ඒක එපා වෙන්න ඇහෙනවලු. ඒකෙන් පෙන්වන්නේ උඹ තනි වෙලා කියන එක. ඒ නිසා භාවනා කරනකොට මේ loneliness and loneliness කියලා වචන දෙකක් තියෙනවා. loneliness කියලා කියන්නේ තනි වුණා ඒක කොහොම හොඳයි මට දැන් විවේකයක් ලබනවා. loneliness කියලා කියන්නේ අයියෝ මං පාළු වුණා මිනිස්සුගෙන් මං කොන් වුණා කොටු වුණා කිය. ඒ නිසා ඒ සද්ද එනකොට භාවනාවේ හරියට දන්නේ කන දැනගන්නවා. දැන් මේ කිට්ටුවක මට බාධාවක් එන්න දෙයක් නැහැ. දැන් මට හොඳට විවේකයක් ලැබිලා තියෙනවා. ඒ සද්ද එන්නේ නැහැ බාධා හිතට. නමුත් ඒක භාවනාවෙන් එන එකක් නෙවෙයි. නෑ නෑ මං කියන්නේ ඒක හරි. ඒ වෙලාවට එනවා භාවනාදිත් ගන්න පුළුවන්. ඒ වුණාට ඒක භාවනා ප්‍රතිඵලයක් නෙවෙයි. නමුත් ඒකට කියන්න තියෙන්නේ අපි යම් කිසි වෙලාවක දිවට රස නොදී හොඳට කෙල වල රස ගත්තොත් කෙල වලට රහක් තියෙනවා. ඒ කවදාකවත් අපි විඳලා නැහැ මොකද අපි එක එක දේවල් ඉල්ලන්නේ. මේ ඇත් දෙක වහපුවාම ඇත් දෙකට වෙනම ආලෝකයක් තියෙනවා. ඒක අපි විඳලා නැහැ මොකද රූප වෙන ලැබෙන ලේක නාස්ති කරලා තියෙනවා. කනට තියෙන සද්දයක් ඒ සද්ද අපි අහලා නැහැ මේ විවිධ සද්ද දීලා තියෙන්නේ. කය තියෙනවා කියන්නේ වෙනම දැනීමක් තියෙනවා ඉන්න බවට අපි ඒක දැකලා නැහැ අපි සුඛභෝගී දේවල් දීලා තියෙන්නේ. ඒ වගේ හැම ඉන්ද්‍රියකටම ඩේටම් ලයින් එකක් තියෙනවා. මොකද්ද කියන්නේ ඒකට ඒක ඒක ඒක තියෙන බවට ලකුණක් යාළඟ තියෙනවා. ඕකට ගියාම අපිට පේන්නේ අපි තනි වුණා, කොටු වුණා, ඒකාකාරී වුණා, ජීවිතේ නිකන් කිසි නෑ කිසි කිසි කිසි කිසි. ඈ ඒකාකාර ගතිය. මේක නැති කරන්නයි අපි මේ සද්ද අහන්නේ රූප බලන්නේ ඔක්කොම බාහිරවර්ති වෙන්නේ. අපි ඔතෙන් ගියොත් ඔය අනින්ද්‍ය ප්‍රතිපද විඥානය කියලා කියන්නේ හැම දෙයකින්ම ওই මැදට එනවා. කන කම්බරේ ඥානන්ද සාන්ත කියන්නේ අඬවල් වලින් ලෝකේ තියෙන හොඳම අඬ තමයි කම්බරේ අඬේ. ඔය තමයි කම්බරේ අඬේ. ඇත් දෙක වහගෙන ඇත් දෙකට රූප පේන්නේ නැත්තම් කම්බරේ කම්බරේ සද්ද තමයි වැහෙන්නේ. කම්බලේ නෑ. ඒ ඇහිමේ දෝෂේ. එතකොට ඇහැට තියෙනව ඇත් එක වහගෙන හොඳට විවේකුණොත් ඒකට සුදුසු ආලෝකයක්. දිවට තියෙනව කෙලරහ. නාසයට තියෙනව නාසයේ තියෙන බවට ලකුණක්. කයට කයේ ලකුණක් තියෙනවා. හිතට හිතේ ලකුණක් තියෙනවා. මේව තමයි ඇත්තටම ඒව කලබල නැති වෙලාවේ හැටි. අන්ඩිස්ටර්බ් වෙලාවේ ඒව ලකුණු දෙනවා. නමුත් අපි ඒකට හරි බයයි. ඒ කියන්නේ පාළු ගතියක් තියෙන ඒවා නිකන් මේ වැඩක් ඒ කියන්නේ භාවනා කරපු නිසා. නැත්තම් කොච්චර කෙනෙකුට ඕක ආවත් කවදාවත් අහුම්කම් දෙන්නේ දෙන්නේ වෙන්නේ නැහැ මම තනි වෙච්ච ගතියක් දැනෙන්නේ. කොටු වෙච්ච ගතියක්, පාළු වෙච්ච ගතියක්. ඔය භාවනා කරනකොට හිමින් හිමින් ඇහැට ඇහි රූප පෙන්වන්න ගන්නවා කනට කනේ ශබ්දස්සන් දානවා නාසයට දිවට කයට ඒවා මැදට මැදට එනකොට ලෙඩ ඇඳකට ගිහිල්ලා හොඳටම පාළු වෙච්චාම ওই ටික විතරයි ඉතුරු වෙන්නේ අපි හොඳටම කවදා හරි දරුවෝ කවුරක්වත් සලකන්න කරක් නැහැ උඩු බැලිය ඇතුලේ වැටෙන්නේ. මැරෙන්න ඉස්සලා දවසක් එනවනේ. ඔතෙන් ගියාම ওই ටිකට එනවා. ওই ටික ආවට පස්සේ අපිට වෙන්නේ අනේ ඉතින් අපි හම්බ කරපුවාන් ඇති වැඩේ මොකද්ද එක එක්කත් නැහැනේ මට මේ පිරිත් ටිකක් කියන්නේ. එක එක්කත් නැහැනේ මට මේ මේක කරන්න කියලා අර සද්ද නැති කරන්න කවුරු හරි නැති වෙනකොට අපිට හිතෙන්නේ ඉතින් මොකද්ද මම නිකන් වැල් ගැඩවිල්ලෙක් වගේ ගන්න දෙයක් නැහැ කියලා පාළු ගතියක් එන්නේ. උන් භාවනා කරපෙන්න දන්නවා මේ ගතිය තමයි ස්වභාවේ. උඹ දැන් ඇවිල්ලා තියෙන්නේ ආපහු ගෙදෙට. ඒකට යාට මරණයට අර තනම තක්කුමුක්කුවක් නෑ දන්නවනේ. මොකද සදාකාලිකව අපේ කනේ තිබුණු සද්දයක්. ඇහෙත් එකක් තියෙනවා. කනෙත් එකක් තියෙනවා. නාසෙත් තියෙනවා. ආන්න එතෙන් දෙහිමීට මීට මීට ගණ්ඩ නම් ඉතින් අපි මේ නිස්සද්ද තැනට ගිහලා අරණ්‍යයකට ගිහලා රුක්ක මූලගත වෙලා පණ හොඳට තියේදී තරුණ ඔදේ තියේදීම ඒ ඉන්ද්‍රයන්ට ඉන්ද්‍රයන් මුණ ගසනවා. එතකොට කියනවා අර ඉන්ද්‍රයන් දිගේ එළියට යන විඥානේ ඉන්ද්‍රයන් දිගේ ඇතුළට යන්න පටන් ගන්නවා. ඒක ඕනම වෙලාවක තියෙනවා. මේ නිල්ලඹ හිටියයි ජර්මන් හාමුදුරු කෙනෙක්. යාමුදු දන්නවා අසවල් තැන්න ගියොත් මට ඕන වෙලාවක එකක් ගන්න පුළුවන්. අසවල් වෙලාවට ගන්න පුළුවන් කියලා ස්පෙෂලායිස් කරලා තියෙනවා. ඒ කියන්නේ sound of silence කියලා. ඒ භාවනා කරපු නිසා. භාවනා කළා සතිය දන්නවනම් ඒව ලකුණු තමයි සතිය පිහිටනකොට ඔය කය තැම්පත් වෙනකොට කයෙත් ඒ වගේ ලකුණක් පේනවා. ඒ වගේම ශබ්ද දිගේ උතෙන්ට එන්න පුළුවන්. ආනාපානෙත් තියෙනවා ආනාපානෙ දැනෙන නොතැනෙන මට්ටමට තුනී වෙනකොට ගතියක් තියෙනවා. මේ වගේ ඔක්කොම එක එකන එක එක පැති වලින් ඔතෙන් එන්නේ. ඉතින් අර ඔය මට මතක ඔය ඥානරාම ස්වාමීන් වහන්සේ අහන්නත් කියලා දුනා ඔක හොඳයි. නමුත් ඕක මේ භාවනා ප්‍රතිඵලයක් නෙමෙයි. ඕක ස්වභාවික තනක්. විනෙක් වෙනත් හිතට කලබල චංචල නැතිනොත් හිත ඔතෙන් තමයි යන්නේ. නමුත් මේ භාවනා නොකරපෙන්නට වෙන්නේ තනි වුණා, කොටු වුණා, පච වුණා, රැහින් තල්ලු වුණා කියන හැඟීම. භාවනා කරපෙන්න දන්නව නෑ. භාවනා කරනොත් එන්න පුළුවන්. ඔතන තමයි ඇත්තටම මම දැන් මෙතන කියන්නේ එක ලකුණක්. ඔතෙන් આવොත් අනිවාර්යෙන් මම දැන් මෙතන. නමුත් ඒක කලර්ෆුල් නෑ ඒකාකාරීකමක් තියෙනවා. ඉතින් ඒක එක එක නෑ එක එක පැති වලින් අද්දගන්න. ඒතකොට මේක කරන්න දෙන්නේ නැද්ද? කියන්නේ භාවනාවේ ආලෝකයක් නෙවෙයි ආලෝකයක් තියෙනවා. ඒ නිසා ක්‍රිෂ්ණමූර්තිතුමා භාවනා ක්‍රම කියලා දුන්නේ නැහැ. එයා කිව්වා නිදහස් වෙච්ච මනසක තියෙන වටිනාකම. මේක අනන්න එපා. මේක කලවම් කරන්න එපා. හිතට හිතට ඉන්න දෙන්න. එතකොට ඔයා හොඳම පිරිසිදු තැනකට යන්නේ. එතන තමයි දැනුම තියෙන්නේ. මේ දැනුම හොයලා දාන්න ගත්තොත් දාන්නේ ජරාවක්. රූප පෙන්වන්න හැදුවත් පෙන්වන්නේ හරුපයක්. ශබ්ද අසන්න හැදුවොත් අසන්නේ ගෝසාවක්. ඔකට ඔහොම වෙන්න දෙන්නේ කියලා. ඉතින් මිනිස්සු බනින්න පටන් අරගත්තා. ඔබතුමා ඒකේ කෙරුවට ඔක ගන්නෙ කොහොමද කියලා කියන්නේ අයියා. කොහොමද එහෙම යන්නේ කියලා. යාකෝ කරදර ඕඩ අනන්න නැතුව හිටපන්. එච්චරයි. ওই තියෙනක අනන්න නැතුව හිටපන්. ඉතින් බලපෑම් බලපෑම් කරුවා දිගින් දිගට එහෙම නෙවෙයි මිනිසෙකුට තේරෙන්නේ නැති මිනිසෙකුට ගොරුසු කලමං වෙච්ච තැනilla නිවිචන යන හැටි ගන්න ඊට පස්සේ යකෝ ඇස් දෙක වහගනින් ආලෝකයක් පෙනේ නොපෙනෙනකම් බලපං ඒ ආලෝකේ යනකම් බලපං අපි මේ ආලෝකේ එනකම් අවුරුදු ගණන් භාවනා කරමු නේ මේ මනුස්සයා කියන ඇස් දෙක වහපම ආලෝකයක් එයි ඒක යනකම් බලපං ඉතින් අහන්න පුළුවන් ඕනේ ප්‍රශ්නයක්. එයාගෙන් අහනකොට එයා දෙනවා උත්තරයක්. ඇද්දකම ආලෝකේ යනකම් බලපන්. ඊට පස්සේ කියද්දී ওই සද්දෙයි ඔක යනකම් අහපන්. කොයි පැත්තකෝ කමටහන් දෙන්න පුළුවන්. ඔව් එයා කියන ඒ සිතිවිල්ල දිහා හොඳට බලන්න ඉන්න පුළුවන් නම් ඔය අපේ પરම්පරා ගාණින් අප සම්පූර්ණ දැනුම තමයි ඔය ඇවිල්ලා තියෙන ඥානගතව තියෙන දැනුම. උට හැප්පෙන්න එපා. එයා කියනවා රියැක්ෂන් නැතුව රියැක් කරන්න හිතුවේ නොති වේවා කියලා හිතන තොර හිතුවලට එන්න දෙන්න. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. You know action is beautiful, reaction is dirty. Action is constructive, reaction is destructive. Don't react to the thoughts. Don't react to the pain. Don't react to the sounds. බුදුජානනාථේ නිසා කිව්වා ඒක කරන්න බැරි නිසා ඒ වෙනුවට ආනාපානේ වඩන්නේ කිව්වා. වඩනකොට අර ඉබේම තල්ලු වෙනවනේ. ඒක දෙන්නේ දීපු ක්‍රම දෙකක් තමයි. ඒ වෙනස මේ ආනාපානේ වඩලා අපිට වෙන හම්බෙන බූදලයක් මොනවත් නැහැ. අදාක සිතන්නේ මේ ආනාවට පහර පවනවට හම්බෙයි කියලා. හම්බෙන්නේ ආනාපානේ නැති කෙනෙක් විතරයි වෙන්නේ. එනිසා භාවනා කරලා කරලා බලනකොට අන්තිමට භාවනා නොකරත් මෙතෙන්ට එන්න තිබුණා. අන්තිමට බලනකොට උඹත් මෝඩෙක් තමයි අනික් මෝඩේ වාගේ අනික් මිනිස්සු හම්බ කරලා ඉඩම්වත් හම්බ කරගෙන තියෙනවා. උඹට බොකෝ ආත් නැහැ. ඈ නිසා භාවනා කර කර යනකොට අන්තිමට නිකන් මේක මේක hina වෙන්න ගන්නවා. ඒක කියන seriousness එක මොකක්වත් නැහැ. අපි නැවත හිටපු තැනට ඇවිල්ලා තියෙනවා. පටන් ගත්ත තැනට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා කියනවා සෙන් බුද්ධ ආගමේ ඔබ දැනගත්තත් නොදැනගත්තත් කොහේ හිටියත් ඔබ ඉන්නේ නිවස බලාපව යන ගමනේ ඉන්නේ. අනාගත තැන ඉඳලා අනාගත නැත්තෙන්ට ආපහු එන එකයි තියෙන්නේ. ඉතින් උගාක් අනාගත කට්ටියට උගාක් කල්ෙන්න වෙනවා. එදී අනාගත නැති ඔය සාමාන්‍ය සරල ජීවිතය ගත කරු කට්ටියට බොහොම ලේසි ආපහු එන එක. ඉතින් ඒ නිසා අපිට අමාරුයි කියලා කියනවා. අපි ලොකු දාන හැමදාම බණ කියනවා කියනවා මේක ගැඹුරුයි. මොකද හේතුව ඒ තරම් අනාගන තියෙන කට්ටියට ගැඹුරුයි. ඒ තරම් ලොකු දේවල් එකතු කරගත්ත මිනිහට අතාරනකොට ගොඩක් අතාරිනවා. අපි සාමාන්‍ය ගෙදිනදා ජීවිතේ කරේ අපි වැද්දන් දෙහිම ඉන්න කාලේ එච්චර ලොකු දෙයක් නැහැ බූදල් ලියන්න මොනවාක්වත් දෙයක් නැහැ. මැරෙන්න වෙච්චාම මොනවාක් ප්‍රශ්නයක් නැහැ මැරෙන්න පුළුවන්. අපිට මැරෙන්න බෑ. මැරෙන්න ගියත් මහ විශාල වැඩ කොටසක් තියෙනවා කරන්න කියන්නේ. නෑ මේ අන්තිමටවත් තේරෙන්නේ නෑ. අන්තිමටවත් තේරෙන්නේ නෑ මොකද හේතුව මේක සූදානම් වෙලා ඈ මේ දැන් අපි මෙච්චර මහන්සි වෙද්දී අපිට මේ තියෙන අපහසුකම හිතා ගන්න පුළුවන්. ගියාත්ම මැරෙනකොට අපිට වෙච්ච දේ අපි සම්පූර්ණයෙන්ම අමතක කරලානේ තියෙන්නේ. දැන් අලුතෙන් ඉපදිලා මේ සැරෙත් ඒ විදියටමයි මැරෙන්නේ. නමුත් අපි ප්‍රිපෙයාර්ඩ් නෑ. අපි මේ මේ භාවනාවෙන් කරන්නේ ඒකට ලෑස්තිලා යනවා. දුකක් එනකොට ලෑස්ති වෙනවා. සද්දයක් එනකොට ලෑස්තිලා ඉඳලා එනවා සද්ද එනවා මට ඕනේ සද්දේ ආනිසංසයක්වත් ලැබෙන්නේ සද්දේ මුලැමැදාග කොහොමද? වේදනාවේ මුලැමැදාග කොහොමද? එන එන දේ මුලමදාග දානවා. ඒකට පුරුදු කරන තමයි ආනාපාන දීලා තියෙන්නේ. එකක් දෙනවා. ඒකට පුරුදු කරන්න සති සමාධි දිනු කරා. ඊට පස්සේ එන එන දේට ඒක දාගෙන දාගෙන ඉන්නකොට අපි එකයි පුරුදු වෙන්නේ කිසි දෙයකට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඔය ගල්බමුණා වගේ ඔහේ බලන් ඉන්නේ. ආ. ඊට මේ සැරේ වෙනකොට ආයෙත් අලුතෙන් ආයත උදා. ඒක මොනවාක්වත් කිසිම කාර්යවත් නැහැ. දැන් සරුවචනාන්ති මේ අවසාන ආත්මෙදී ඇවිල්ලත් ඒ ජීවිතේ කටයුතු දිහා බලනකොට සාමාන්‍ය ජීවිතයක් ගත කළා තියෙනවා. එතනීම මට තේරෙන ප්‍රශ්න තේරුණා. ඒ කියන්නේ විපස්සනා ඔව්. ඒ විපස්සනා කෙරුවත් හැබැයි ඉවර කෙරුවොත් ඊගාවට යන්න දෙයක් නැහැ නේ. ඉවර කරගන්න බැරි වුණොත් අපි uncontented half way done නම් ඒ ටික අරයි යනවා. විපස්සනා ඉවර කෙරුවොත් ගෙනියන දෙයක් නැහැ. ඕනිතර ඇතර විපස්සනා කරනකොට කනකොට රාත්තල් ගන්න දාන එක විතරයි වෙනස. කන්නේ මඩ තමයි. හැබැයි රාත්තල් ගන්න දාන්නේ. යුනිවර්සිටි එකේ මොනවාරි කියනකම කනකොට කාපන් කිරලා එච්චරයි කියන්නේ. කන්න නැතුව ඉන්න බෑ. ඉතින් අපි මනුස්ස ලෝකේ හම්බුනාට පස්සේ මේ ශරීරයේ තියෙන තාක්කල් මේක දිගට මේ පීරි ගෑවිලා තියෙනවා. මොකද අපි ඒක දන්නවා මම මෙච්චරක් දැන් කාලා තියෙනවා. කනකොට කන ඇයිද ලැජ්ජා වෙන්න දෙයක් සතුට වෙන්න දෙයක් අන්ත වෙන දැන් නොදැන වෙච්ච දේ දැන් දැන් දැන වෙන. එච්චර වෙනස විපස්සනා කියලා වෙන දෙයක් වෙන්නේ නැහැ. ඒ වගේම දෙන්නේ කරන්නේ දෙකක්. ඒකට කියනම කර්ම වේග හැටියට දෙකක් කරන නමුත් දන්නවා. මට මෙච්චර ආනපානේ හතරක් කරනකොට සද්දයක් ඇහෙනවා. පහක් අය කරනකොට වේදනාවක් වෙනවා. සද්දයක් ඒකෙ ඉතින් අපේ මැප් එක තමයි. ඒ දැනගැනීම විතරයි අපි කරන්නේ. අපි මේක මේ වෙන මේ configuration එක වෙනස් කරන්න හදන්නේ මොනවද? ඒ නිසා අපි ඇත්තටම මම ගැනමයි මේ හොයන්නේ. ඊයේත් නෙවෙයි හෙටත් නෙවෙයි වෙන කෙනෙක් ගැන නෙවෙයි මම දැන් මෙතන තියෙන තොරතුරු එකතු කරපුවාම මේක වෙලාවක එනවා. මේකේ තෝරන්න දෙයක්වත්, ඊර්ෂ්‍යා කරන්න දෙයක්වත්, ආශා කරන්න දෙයක්වත් මොනවත් නැහැ. නිකන් මේක දිහා බලන් හිටියොත් වෙන්න තියෙන හොඳම ස්මූත්ම රන් එකට වැඩ. අපි මේක අතපත ගන්න යන්න යන්න තමයි මේ ඇනිල්ල කලවංගම තියෙන. දැන් මේ පළවෙනි ප්‍රශ්නේ මම නැවතත් කියනවා විපස්සනා වඩන විට අරමුණු වෙනස් වෙන බව ඊයේ දේශනා කළසේක යනුව හිත හදාගත හැකි බව දේශනා කළසේක මේ පිළිබඳ විස්තරයක් කර දෙන බවෙන්ද නිදසුන් මාන්තේ පහදා කර දෙන්න මගින් පහදන පහදා දෙනෙමින්ද කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඉතින් ඒ නිසා කියන්න තියෙන්නේ මූල කර්මස්ථානයේ ආනාපාන වශයෙන් කරගෙන යන කෙනා විපස්සනා වඩන කරන්නේ ඒ කරගෙන යනකොට සතියට සමාධියට එනකන් අපි ඇත්තටම පුළුවන් තරම් ආනාපාන ඉඳ හැරලා සති සමාධි හදාගන්න. සති සමාධිය යම් ප්‍රමාණයට හැදුනට පස්සේ බාධාවක් ආවත් ඒ බාධාවටත් සති සමාධිය යොදවව බලනවා මිස ආනාපානෙ වින්න ඕනේ සති එන බාධා දුරු කරන්න ඕනේ කියන රණ්ඩුව නැතුව යනවා. එතකොට මේ මේ ආනාපාන හිට පිට තව මොහොතකින් සද්දයක් ආවලා ආපහු ආනාපානට යනවා. වේදනාවක් බලලා ආයත් ආනපන හැබැයි කලවල වෙන්නේ ආයත් ආනපන කියන්නේ. ඒකෙන් තමයි අපි අදහස් කරන්නේ හිත දැන් වුණ දෙකට හසුරුව ගන්න පුළුවන් අර වගේ පශ්චාත්තාපය ඉතුරු කරගන්නේ. ප්‍රකටතාවය අනුව අරමුණු බලන්න පුළුවන්. ඒ නිසා ඕන තරම් ඒකට ඔය දීපු නිදර්ශන ඇටියට තම තමන්ට ඒක හදා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. තව ප්‍රශ්නයක් තියෙනවා ගරු ස්වාමීන් වහන්සේ දෛනික ජීවිතයේ ආහාර ගන්නා විට නම් කැමති ආහාරයක් දුටුවාට කැම කැමැති ආහාරයක් දුටුවාම එසේ මෙසේ ඉඳේ මෙනෙහි කරනවා. ඒ අනුභව කරන විටත් එම රසය විඳිනවා. එමෙන්ම දන්නා ගීතයක් මතක් වෙනවා. එහි කාලය සහ සංගීතයේ හිතට එනවා. කාමච්ඡන්දය නේද? මේවා අයෝනිසෝ මනසිකාරේ වන්නේද? තිරුවන් සරණයි. මේක හැබැයි එහෙමම අයෝනිසෝ මනසිකාරය කියන්න බෑ. මොකද හේතුව අර සති සමාධි නැති කෙනාට නම් ඔක අනිවාර්යයෙන්ම තණ්හාවට දුවනවා. මොකද සති සමාධියේ තියෙන කෙනාටත් ආහාර රුචියක් එනවා. කැමැත්තක් එනවා. සංගීතයත් හොඳට මතක් වෙනවා. ඒ සංගීතය රස විඳින්නත් පුළුවන්. නමුත් දන්නවා මම ඉන්නේ දැන් රසයකට ලවුලලා කියලා. ඒ තාක් ඔව් අරසයි. ඒක නිසා පරිත මේ මේ ප්‍රතිපත්තාන සූත්‍රයේ තියෙන්නේ සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝච පදාසං මට දැන් කාමච්ඡන්දයක් ඇති වෙලා තියෙන බව දන්නවා. ඉතින් ඒක ලොකු ලොකු සොයා ගැනීමක් ලොකු දන්න දෙයක්. ඉතින් ඒක කාම නෑ දැනගත්තට විඳිනවා කියන්නේ දෙකක්. දැන ගැනීමට හිතියොත් විඳින්න බෑ විඳින්න හිතියොත් දැනගන්න බෑ. උපාදාන නොවෙන්න නම් දැනගෙන ඉන්න ඕනේ. මම දැන් ඉන්නේ ද්වේෂයක නෙවෙයි තණ්හාවක. ඒ තණ්හාව ඇවිල්ලා තියෙන සද්දයක් මාර්ගේ. මම ඉන්නේ සද්ද කියලා ඒ ටික තොරතුරු දන්නවනම් ඒ සද්ද ඇවිල්ලා අපිව යට කරගෙන යන දින ශක්තිය අඩුයි. ඒ නිසා කවදා හරි අපි සද්ද නැතුව ඉඳලා කාමච්ඡන්දේ නැතුව ජීවත් වුණාට ඒක එච්චර දක්ෂකමක් නෙමෙයි මොකද ආයේ සද්ද ආපු දවසේ අහුවෙන්න ඉඩ තියෙනවා. ඊට වැඩි හොඳයි සද්දයක් තියෙද්දිම දැනගෙන මට දැන් කාමච්ඡන්දේ තියෙනවා. මේ වෙලාවේ තියෙන්නේ ද්වේෂය නෙවෙයි, තීන මිද්දේ නෙවෙයි, උද්දච්ච නෙවෙයි, කුක්කුච නෙවෙයි, කාමච්ඡන්දේ කාවේ සද්දකින් කියලා දන්නවනම් අපිට ඊගාදාසේ ඔච්චර දුරට යන්න ඉස්සෙල්ලා ඔක අල්ල ගන්න පුළුවන්. ඒක නිසා සතුපට්ඨාන සූත්‍රය කියන්නේ කාමච්ඡන්දේ නරක දෙයක්. නමුත් ඒක ඉගෙන ගත යුත්තක්. කාමච්ඡන්දය ඉගෙන ගන්න බෑ ඊයේ කාමච්ඡන්දේ. කාමච්ඡන්දය ඉගෙන ගන්න හෙටෙන්න තියෙන කාමච්ඡන්දේ මේ ඇවිල්ලා තියෙන එකත් එක කරන්න ඕනේ. එහෙමනම් සතියට යට වෙන්න ඕන කාමච්ඡන්දය. එතකොට කාමච්ඡන්දේ ඉන්නකොට තමයි මේ රුචිය තියෙන බව දන්නවා. නමුත් ඒක ඉච්චර දුරදිගේ යන්න ඉස්සලා නැත්නම් ඒකෙන් දුස්චරිත වලට යන්න ඉස්සලා සතිය ආරක්ෂාව ආරම්භ වෙනවා. ඒ නිසා මේ නීවරණ ධර්ම අස්පනා අපිට තිබි තිබිව දැක ගන්න පුළුවන් නම් ඒක ගැඹුරු භාවනාවක් එතන යන්නේ. ඒක ගැන නොදැන පැත්තකට වෙලා නැති තැන සතුටු වෙනවා වැඩක් නැහැ. මොකද ආපු වෙලාවේ අහු වෙනවනේ. ඊට වැඩිය හොඳයි ආපු වෙලාවේදී ආපු බව දන්නවා. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවට යනකොට ඇතුළත කාමච්ඡන්දේ තියෙනවා නම් තියෙන බව දැනගන්න. ඇතුළත කාමච්ඡන්දේ නැත්නම් නැති බව දැනගන්න. නැති තැන අකාමච්ඡන්දේ ඇති වුණා නම් ඒක දැනගන්න. තියෙන කාමච්ඡන්දේ වැඩි වුණා නම් දැනගන්න. කියන කාමච්ඡන්දේ නැති වුණා නම් දැනගන්නවා ආයමතු නොවෙන තැනට ආව නම් දැනගන්නවා කියලා ඒක තමයි කාමච්ඡන්දේ පිළිබඳ තියෙන ලොකුම අභ්‍යාසය. ඇති නෙවෙයි ඒකට අපි දන්නවා අපි දැන් ආරක්ෂාවක තියෙන අපි දැන් මේ දැන් 230 කරන්ට් එක මේක ඇරලා තියෙන්නේ මෙතන එක්ස්පෝස් වෙලා තියෙන්නේ අපි දන්නවනේ මෙතන එක්ස්පෝස් තියලා කියලා ඊට පස්සේ ආය මේ අත තියන්න යනවා නම් ඉතින් ඒක වෙනම ප්‍රශ්නයක්. ඒකට මේ ඈ ඇත්තම කැවුනත් නොකැවුනත් නොදැන හිනියට වැඩිය දැන් ඒක වන් ස්ටෙප් එහෙ. එච්චරයි කියන්නේ. ඒකට කියන්න බෑ මේක දැක්කපු පමණින් අපි ඊට පස්සේ දවසක රුචියක් ඇති වෙන්නේ කවන්නේ නැහැ කියන්න බෑ. නමුත් අපි දන්නවා මේ වගේ විදියට තමයි අපි මේවට අහුවෙන්නේ. දැන් මට කණ්ඩ ඉස්සලා රුචිය ඇති වෙන්න ඉස්සලා දැනගන්න පුළුවන්. ඒක දැනනවා දැන්. බුදුරජාන් වහන්සේට විතර කාටවත් රසය දැනෙන්නේ නැතිලු. බුදුරජාන් වහන්සේ මේ දිවාගට රසය තිබ්බ ගමන් 80ක් රසනහර මුළු ශරීරේ පුරාම පරණ රොටි කෑල්ලක් මෙතන තිබ්බොත් අපිට බුරියානි එකක් කෑවට වැඩිය ගැම්ම ගන්න පුළුවන්ලු බුදුහාමරණ මොකද හැම රසනහරයක්ම අර තියපු ගමන්ම දැනෙනවා. ඉතින් එනමා විශාල අපරාධයක් නේද? ඒ උන්තු ඔබ දන්නවා. සම්පූර්ණ දන්නවා. උපාදාන කෙරුවනේ උපාදාන කර බව දන්න. ඒක නිසා වෙන්නේ නැහැ. දැන් අපි අසුචිත රත්තරන්ද කියලා දන්නේ නැත්නම් තමයි හැකේ අත ගන්න. නමුත් අසුචි බව දන්නවනම් අත ගන්නවා නම් ඉතින් ඒක ඉතින් අපේ මනාපයක් නේ. ඒකට හොඳ නිදර්ශනයක් දෙනවා මේ ක්‍රිෂ්ණමූර්තිතුමා වාදිය. ක්‍රිෂ්ණමූර්තිතුමා සඳහන් කරනවා දැන් ওই නිසන් වනයේක සිද්ධ වෙනවා මේ ඒකේ ඉන්නවා මේ පොලොන්තෙලිසා. අපි කියන්නේ ඌට මේ තුන කට්ටයි කියලා හර්පේ. ඒක එකතු වෙච්චාම මේ කොස්කොලයක් තරම් පුංචි. ඕනේ කොලයක් හැටරලා ඉන්න පුළුවන්. ඈ? ඔව් රිදුනොත් පෙන්න. රිදුනොත් පෙන්ලා ගන්නවා. නැත්නම් මෙහෙම නිකන් උඳු වැලක් වගේ shape එක උඳු වැලක shape එකමයි තියෙන්නේ. එimhe ඉන්න ඕන තැනක ඉන්න පුළුවන් මේ රෑනකොට අහුවෙන්නේ නැහැ. ඉතින් අපි ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා අපි තෝච්චක් කරා යනවා මං ගොම්මනේ. අපි මෙහෙම දැන් ඔන්න මේ මේ සතා මෙතන ඉන්නේ. අපි දන්නේ නැහැ පොඩි සතෙක් ඉන්නවනේ මෙතන පොඩි පැච් එකක් පේනවා. නමුත් මේ කකුල තියන්න මම ලෑස්ති. මේ තියාගෙනකොට ටෝච් එළියට හරි දැකලා මේ සතාට තියන්න එක චිත්තක්ෂණයට කලින් දැනගත්තොත් මේක ගැටපොළඟෙක් කියලා. දුවන්න ඕනේ වමටද දකුණටද කියලා අහන්න ඕනේද කියලා අහනවා. තිබ්බොත් දන්නවා තව චිත්තක්ෂණේ මොකද වෙන්නේ කියලා ඊට පස්සේ මං කොමක් කළ යුතුද කියලා කාටවත් කියලා දෙන්න ඕනේ ඒක බොරු බණ. මේක දකින්න එක විතරයි වැදගත් වෙන්නේ දැක්කම ඊගාවදී ජෙනටිකලිම එන්න පටන් ගන්නවා. ඒ නිසා වැඩේ වුණාට පස්සේ දැනගත්තොත් එතකොට විස වැඩිලා ඉවරයි. යෝනිසෝමනසිකාර දෙන්නේ වෙන්න ඉස්සලා චිත්තක්ෂණයක් පෙන්වනවා. ඊට චිත්තක්ෂණය ඉස්සලා පෙන්වනවා මෙන්න මෙහෙමයි වැඩ පිළිවෙල මෙතෙක් කල් ගියේ දැන් උඹට ඕන්න යන්ත්‍රණය පේනවා. ආ පොඩ්ඩකින් උඹ අහුවෙන්න යන්නේ. ඉතින් මේ මිනිස්සයා යම් කිසි පියවරක් ඉස්සරහින් ඉන්නේ. මේ විදිහ තමයි යෝනිසෝමනසිකාරයේ වැඩ කරන වැඩ කර කාමච්ඡන්දෙට වෙන්න අහුවෙනවා. අහුවෙලා තීරුම් අරගන්න මොකද කරන්නේ වෙනකොට වැඩේ පමයි. මොකද වෙන දැන් මේ කනකොටම හොඳට තේනවා මේ රුචියට මේ ආහාරයට මම රුචි. මට දැන් හම්බෙලා තියෙනවා මම දැන් කනවා මට රුචිය තියෙනවා. ඒක හොඳට දන්නවනම් දැන් දැන් මේ වැඩ කරන්නේ කාමච්ඡන්දේ බව. ඔන්න මෙයා වැඩ කරනකොට ඇති. සම්පූර්ණ නාඩගම් පේනවා. ඒක හැම වෙලාවෙම ඒ පියවරට එnde ඉස්සෙල්ලා මොහොතකට කලින් දැන ගැනීමට තොරතුරු සපේනවා. එතකොට පොරවෙන් කපන තරමට මෝරන්න ඉස්සලා නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවක් Tamanට ලැබෙනවා. අමාරු වැටෙන්න ඉස්සලා Tamanට ගැලවෙන්න chance එකක් හම්බ වෙනවා. පළවෙනි සැරේ හම්බෙන්නේ නැහැ. දෙකේදී හම්බෙන්නේ නැහැ. තුනේදී නැහැ. 10ක් 15ක් කරගෙන කරගෙන යනකොට තමයි ටික ටික ටික ටික ගිහිල්ලා maturity එක නිසා ඉස්සල්ලාම කාරාගය යන ඉක්වල ගත්ත දවසේ රාගය දැකපු දවසේ control කරන්න හම්බෙන්නේ නැහැ. හැබැයි යාන්ත්‍රණය තේරෙනවා. මෙතෙක් කල මේක තමයි පියමන් කරන ගිහිල්ලා අහුනේ. යංගමට ඕනනම් යන්න පුළුවන් ඕනනම් පස්සට යන්න පුළුවන් කියලා පහු වෙනකොට පහු වෙනකොට අර මුල් මුල් මුල් තැනට අවබෝධය එන්න පටන් අරගත්තට පස්සේ පේනවා දැන් தත්ති තියෙන්නේ මගේ බාලනේ යටතේ මට ඕනනම් ගිහිල්ලා අනා ගන්න පුළුවන් නම් නැත්තම් නිකන් ඉන්න පුළුවන් වේදනාව ආශිවලා ආශිවලා වේදනාව දැනෙනකොට එතනදී දුන්නේ පස්සෙන් වෙන්නේ. ඉතින් පස්සේ තමයි සංස්කාරයන් යන්නේ. චිත්ත වීදියක් විතර කෙරුවොත් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනාවට එනකන් කිසිම කෙලෙසයක් නැහැ. තන්නේ කර පිරිසුදු වැඩ පිළිවෙලක් කියන්නේ. ඊට පස්සේ තමයි වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන විදිහට වේදනා තනට එනකන් බුදුහාමුදුරන්ටයි දේවදත්තටයි එකම චිත්ත වීර්ය දුවන්නේ. පිරිසුදු චිත්ත වීර්ය. ඉතින් එහාට පස්සේ තමයි මනාපකම් මනාපකම් ඇති වෙන්නේ. ඒ නිසා වේදනාපච්චය තණ්හා හෝ වේදනාපච්චය පඤ්ඤා දෙක තමයි යෝගාවචරයගේ පෘථග්ජනයගේ වෙනස. පෘථග්ජනය වේදනාව නිසා අනිවාර්යයෙන්ම තණ්හාවට වැටෙනවා. යෝගාවචරය වේදනාව නිසා තණ්හාව ඇති වෙන හැටි දකින්නවා. ඒකට තමයි ප්‍රඥාව කියන්නේ. ඒක දකින්නම් උණු උණුවේ වෙද්දී දකින්න බෑ. ඒ ප්‍රඥාව ආවට පස්සේ ආයේ මේ පොඩි කාලේ අසුචි අත ගෑවට ලොකු වුණාට පස්සේ අසුචි අත ගන්න ගතියක් එන්නේ නැහැ. ඒක දන්නවා කවුරුත් දන්නවා. පොඩි කාලේ අසුචි අත ගෑවේ නැත්නම් බුලත් ඉර කෑවට කට රතු වෙන්නේ නැහැ කියලා කියනවා. ටිකක් කාලා තියෙන්න ඕනේ. දැන් නම් හරිය ලැජ්ජයි කියනකොට එදාට දකින්නකොට තලතල ඉන්න ඉුවේ ඒව නරක දේවා ඒකට ඒව හුරදා දැන් නම් දැන් දැනගත්තට පස්සේ අසුචික ගෑවුනොත් ඒ ආ ඕ නඩුදායි එනිසා කාගේ කාගේ කිල්ලෝට වලත් හුණු තියෙනවා නිසා අපිට කරන්න තියෙන්නේ සිද්ධිය අශෝබන සිද්ධියක්, ශෝබන සිද්ධිය. අපිට තියෙන්නේ සිද්ධිය යාන්ත්‍රණයෙන් දැක ගන්න පුළුවන් නම් ඒක අපි වෙනුවෙන් බුදුහාමුදුරණ කරන්න බෑ. අපි වෙනුවෙන් ගුරුහාමුදුරණ කරන්න බෑ. කාමේ නැති තැන මේක හිතලා ගන්න බෑ. ඒ නිසා අපිට කාමේ තියෙද්දිම කාමේ දැක ගන්න හැම්බුනොත් ඒක ඇත්තට මහා වීර පුරුෂයෙක්ගේ ලකුණක්. අනේ මට මේක වෙච්ච සිද්ධිය. ජෙනරේටරයක් වැඩ කරනකොට කරන්ට් එක එනවා දානවා. නමුත් මේ ජෙනරේටර් එක හල් එක ගලවලා මේක ඇතුලේ වැඩ කරන යාන්ත්‍රණය දකිනකොට ඊට පස්සේ මැෂින් එක පොඩ්ඩක් නතර කරලා මේ කොහොමද මේ කරන්ට් එක එන්නේ කියලා දැනගත්තාම ඒකේ තියෙනවනේ බලන කුතුහලෙන ගතිය ආන්නේ වගේ මෙතෙක්ල් හයි ස්පීඩ් එකෙන් දුවපු වැඩ පිළිවෙල ස්ලෝ ඩවුන් කරලා කොහොමද මේවා සිද්ධියෙන් සිද්ධිය වෙන්නේ කියලා බලනකොට අන්තිමට ඒ නතර වීම පැත්තට තමයි යන්නේක බුදුචානන්සේ සාති කරන ඔබ දැක්කොත් නම් කවදාකවත් ඔච්චර දුවන්නේ නැහැ ඔච්චර එලවන්නේ නැහැ ඔක මේකේ අඩු වෙනවා මොකද ඔව් සංගීතේ. ඉතින් අර මේ කියන්නේ ਸਰවඥාන්සේ වැඩ ඉන්න කාලේ ඒ නිතර වගේ ශක්‍ර දෙවෙන්ද්‍ර ඇහෙනවා ਸਰවඥාන්සේ හම්බ වෙන්නේ. එනකොට මාතලීද තමයි ඩ්‍රයිවිං කරන්න වෙන්නේ. මනුස්සයත් ඇවිල්ලා ඉතින් වරින් වර ਸਰවඥාන්සේ දකින්න. ඒකට මාතලීගේ තිබුණා ප්‍රේම සම්බන්ධයක්. ප්‍රේම සම්බන්ධයක් තිබෙන නිසා මනුස්සයා දවසක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට හම්බුච්ච වෙලාවේදී ලස්සන කවි ටිකකින් එයාගේ මේ ඇම්බේනිය ගැන ගීතයක් සහග බුදුරජාණන් වහන්සේට කියනවා මෙන්න මගේ මේ බඳින්න ඉන්න කෙල්ලගේ ලස්සන ටික කියලා. එයා මේ බොහෝම ලස්සනයි. බුදුරජාණන් කියනවා උඹ කියන ලයට පද ගැලපිලා තියෙනවා. පදේට ලය ගැලපිලා තියෙනවා කියලා. උඹලගේ මයිලගේ සින්දු කියන්නේ ඉන්න එපා කියලා එළවෙන්නේ නැහැ. බුදුජානකට නම බුදුරජාණන්සේට මාතීත වගේ ඒ ගෑන් ළමයි උඩ හැංගීමක් එන්නේ ඒ නිසයි මේ සතුටු වුණා නේ. ඒක ඇත්ත. ඔබ කියන සංගීත මේ දෙක තියෙනවා. එච්චරයි. ඒකෙන් අපිට කියන්න බෑ බුදුරජාණන්සේ මේ දැන් කෙලසිලා ආයේ නැත්නම් බුදුරජාණන්සේ මේ නොකල යුතුයි. අපිට අයිතියක් නැහැ නේ බුදුරජාණන්සේ කළ යුතු නොකල යුතුයි කියන්නේ. නමුත් ඒක ලියවිලා තියෙනවා. පොත්වල ලියවිලා තියෙන උන්වහන්සේට විතර ඒ දේක රසවින්දනය මොන්නම පුරුෂයෙකුටවත් ගන්න බෑ කියන්නේ. සංගීතයක හෝ රසයක හෝ ඕන දෙයක් එච්චරම සෙන්සිටිව් එච්චරම සංවේදී ඉඳුරන් කාටවත් නැති. නමුත් මේ කොච්චර සංවේදී වුණත් අන්සිය අහුවෙන්නේ අනිකොල්ල වගේ අනිකොල්ලනේ ඉඳුරන් සංවේදී නැති නිසායි මේ අහුවෙන්නේ. උද්වාංශේ බුදුරජාණන්සේ දැන් සාමාන්‍ය කියන්නේ වියදණ්ඩක් තුර බලාගෙන යටහෙළු නෙත්තතිව ඉඳුරන් සං ඉඳුරන් ගමන් කරනවා කියලානේ. ඒකනේ අපි බුද්ධ ලීලාව කියලා දකින්නේ. නමුත් ගව්වත් තරන්දුර ප්‍රදේශයේ සිදුවන හැම සද්දයක්ම ඇහෙනවා. ඒ ගව් ඇතුලේ තියෙන හැම සිද්ධියක්ම දකින්න. ඒ කියන්නේ මේ එයාපෝට් එකේ තියෙන රේඩාර් මැෂින් එක වගේ විතරෝම ස්කෑන් වෙනවා. ඉතින් සමුන්නාන්තර කාර ගහට ගහන්න බණිට ගිට් වෙනකොට අහුවෙලා ඉවරයි මීටරේට අහුවෙලා ඉවරයි නිකන් අර වවුලගේ රේඩාර් මැෂින් එක වගේ. ඒ දුන්නාට මොනවත් දන්නේ නැති කෙනා වගේ තමයි ගමන් කරන්නේ. ඔක්කොම දන්නවා මොනවත් දන්නේ නැති කෙනා වගේ ගමන් කරනවා. ඒ හේතුව මොකද? තමයි විශ්වාසයක් තියෙනවා. අනාගත වෙන ඔක්කොම දන්නවා. ඒ නිසා කාලාම සූත්‍රයේදී දේශනා කරනවා ඒක මේ ඒක හොඳම පොත ලියලා තියෙන ඔය අපේ කටුකුරුගේ ඥානසෝ මැජික් ඔෆ් ද මයින්ඩ් කියන පොත. ඒක ලියලා තිනවා උන්වහන්සේ කාලකාරාමේදී දේශනාවක් කරනවා මහණෙනි මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත මේ මුළු ලෝකේ යම් ප්‍රමාණයක් දැකීම් තියෙනවා නම් ඇහිම් තියෙනවා නම් විඳීම් තියෙනවා නම් කල්පනා කිරීම තියෙනවා නම් ඒ සේරම මම දන්නවා. දිව්‍යයන් සහිත මරුත් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත සමන ප්‍රාක්‍මණය සහිත මේ ලෝකයේ යම්තා දිතු යමක් දිතු දැකිය යුතු යමක් ඇසිය යුතු යමක් විඳිය යුතු යමක් කල්පනා සේරම මම දන්නවා. ඒකට මහ පොළොව හෙල්ලුම් කරනවා. බුදුරජාණන්සේගේ මේ සම්බන්ධත ඥාන ප්‍රකාශ කරනකොට මහ පොළොව හෙල්ලුම් කරනවා. කියන්නේ පළවෙනි වතාව. ඊට පස්සේ සර්වඥයන් සඳහන් කරනවා ඒ ඒ එකම දෙයක් පිළිබඳවත් මගේ තේරුම් බේරුමක් නැහැ. මේක හොඳයි මේක නරකයි කියලා මම ඒකට බැඳිලා නැහැ. ඒකල කියනවා මහන්නේ උඹලගේ මගේ වෙනස ඒකයි. උඹලා ඉව දැකපුවාම ඒකට බැඳෙනවා මගේ නෑ බැඳීම. මේ මම දකින්න. කාමයක් දකින්න, රාගයක් දකින්න, අලෝභයක් දකින්න, අදෝෂයක් දකින්න. අමෝහයද අලෝභයට වැඩිය ලෝභය හොඳයි කියලා හෝ ලෝභයට වැඩිය අලෝභය හොඳයි කියලා බුදුරජාණන් වහන්සේට එහෙම තේරිලා බේරිලක් නැහැ. මොකද දෙකෙන් එකකින්වත් බුදුදහමසේ අහුවෙන්නේ අපිට තියෙන. අපි කියනවා කාමච්ඡන්දේ අත ගන්න යන්න එපා. අපිට හැබැයි අලෝ ලෝබෙන අලෝබෙන හොඳයි කියලා. මොකද අපි දන්නවා අපේ පිටියේ වනේ තියෙන මීම පඳුරට බයයි. අපි හිත කාමච්ඡන්දේට අහුවෙන්න ඉඩ තියෙනවා කියලා අපි දන්න නිසා අපි කාමච්ඡන්දේට බයයි. නෝ කාමච්ඡන්ද කියන්නේ ධර්මතාවය. ඉගෙන ගත යුතුයි. මුලැමැදාග වශයෙන් ඉගෙන ගත යුතුයි. ඒක කරන්න යන්න එපා. ওই ආනාපානේ හදලා වේදනා හිතවිලි බලලා බලලා හිත හොඳට ශක්තිමත් කරගත්තට පස්සේ තමයි කාමච්ඡන්දේ වාගේ හයි ටෙන්ෂන් නිව අල්ලන්නේ නැහැ. මොනදු මොනදි කරන්නේ සාමාන්‍ය දේවල්. ඒ නිසා ඒව වැටෙන්නේ ධම්මානුපස්සනාව. ඉතින් කියනවා යෝගාවචරය ඒ ඒක ඒ විදිහට තත්පත් නොමින් කොයා තමයි පළවෙනි ප්‍රශ්නේ. එතකොට අපේ ආයසුතු මෙතන හිතියේ නෑ. ඒකේ තියෙන විපස්සනා වඩන විට අරමුණු වෙනස් වෙන බව ඊයේ දේශනා කළසේක ඒ අනුව හිත හදාගත ගත හැකි බවද දේශනා කළසේක. يعني අපි ආනාපානයට පිම්බි මැකිලි මරි කරනවා. කරනකොට ශබ්ද වේදනා හිතවිලි අපි බාධාවක් කියලානේ හිතානේ ඉන්නේ. මොකද හොඳට සත්‍ය සමාධිය පිටට පස්සේ බාධා නොකරගෙන ශබ්ද තියෙද්දිත් අරමුණේ යන්න පුළුවන්. වේදනාව තියෙද්දි ටිකක් යන්න පුළුවන්. පිටිවිලි තියෙද්දිත් යන්න පුළුවන් කියනකොට තේරෙනවා ඒවා අරමුණු තිබුණට කරදර කරගන්න තු යන්න පුළුවන්. ඒ කියන්නේ අරමුණු වලින් ආපු කම්පන වලට හිත සලා ගන්න නැතුව යන්න පුළුවන් ගැතියි. ඉතින් තමයි යෝගාවචර ඉස්ලාම අෂ්ටලෝක ධර්මේ නොකම් කම්පන නොවීම පිළිබඳ පළවෙනි පාඩම ගන්න. ඉස්සරහට යන්න යන්න යන්න යන්න අරමුණු තව තව සියුම් වෙනවා, ශබ්ද වැඩි වෙනවා. ඉචිලි වැඩි වෙනවා. වේදනාව වැඩි වෙනවා. ඒත් යෝගාවචර දන්නවා මට තියෙන්නේ අර ගෙවෙමින් පවතින අරමුණේම යන්න යන්න මගේ දක්ෂකම වැඩි වෙනවා කියලා යනකොට ඊට වඩා ලොකු බාධක තියෙද්දි දී යටින් ගින්දර ගෙනියනවා වගේ, කම්බේ ඇවිදිනවා වගේ මූල කර්මස්ථානේ අංශු දැක දැක යන්න පුළුවන්. එතකොට ඊටත් වැඩිය අෂ්ටලෝක ධර්මයේ කම්පා වීම අඩු වෙනවා. ওই විදිහට එnde ende ende ende ඉවසීමේ ශක්තිය, දැරීමේ ශක්තිය වැඩි වෙගෙන වැඩි වෙන ගිහිල්ලා තමයි අන්තිමට මේ ওই දේ මාව කුප්පණ්ඩ හැදුවත් කිපෙන්නේ නැතුව ඉන්න එක මගේ වැඩි. ඉවගේ වැඩේ අපි කුප්පණ්ඩ හදන එක තමයි. ඒ සඳහා මට කරන්න තියෙන්නේ මොකද්ද? ආරස්සාව වෙනස මූල කර්මස්ථානේ නිතරම තියාගන්න. මොකද ප්‍රශ්නයක් තියෙනවා දැන් සියලු බුදුරෝ බුදුනේ පරිසංකාරයේ සිහි කරගෙන තියෙනවා. ඒකට අවබෝධ කරගන්න යුතු අනිත් සියලු දෙනා මෙනෙහි කරන අවස්ථාව තුළ පරිසංපාදයයි මේ මේ පරිසංපාදන ධර්මයක් මේ සිහි වෙන්නේ කියලා අවබෝධයෙන් කරන්න ඕනේ නෑ ඉස්සල්ලාම අපි කරන්න හදන්න තියෙන ඉස්සල්ලාම මේ සතියයි සමාධියයි තියෙද්දි අපිට කලබලයක් තක්කමුක්කක් වුණොත් අරසාව පිළිබඳ අපි ඉස්සල්ලාම සති සමාධිය විතරයි හදාගන්නේ. ඒක හදානේ යනකොට මූල කර්මස්ථානයේ තුලින් හෝ මූල කර්මස්ථානයේ බාධා කරන බාහිර අරමුණු තියෙන වේදනාව හිතේ සද්ද එව්වා තුලින් හෝ බලනකොට පේනවා සිද්ධියක් වෙන්න දෙකක් ගැටෙනවා. රූප ධර්මයක් නාම ධර්මයක් ගැටෙනවා. ඒ නිසා මේ මට සිදුවෙන හැම සිද්ධියකම නාම රූප කියලා දෙකක් තියෙනවා. රූපයක් පේන්නම් බාහිර රූපයක් තියෙනවා. ඇහි සංවේදිකමක් තියෙනවා. දෙක ගැටුණාට පස්සම රූප වෙනවා. ආනාපාන කරන හුස්ම ගාවිල්ල වදින්න ඕනේ. කන සද්දයක් ඇහෙන කන්ට අයිලමුණදි වදින්න ඕන. ජීවිත රසයක් දැනෙන්න මොනවාට රසක් තියෙන්න ඕන. නාසයට ගඳ සුවඳක් දැකෙන්න ඕන. ඒ නිසා ඉස්සලා ඉස්සලා ඉස්සලා අපි මේවා රස බලනවා, ගඳ බලනවා කිව්වට සති සමාධි දිනු කෙරුවට පස්සේ දැන් මේ කැම ගන්නකොට උනත් අපිට පේන පටන් අර ගන්නවා මේ බාහිර ආහාර ටිකක් ඇවිල්ලා දිවේ වදිනකොටම ඔන්න දෙකේ දැනීමක් එනවා. ඒතර දන්න මේ දෙකේ දැනුමක් එන්න බෑ දෙකක් ගැටුණොත් මිස. දිවට බෑ කවදාත් ලුණු රස ඇති කරන්න. යුරුළුණු රසයක් ගැටෙන්නම ඕනේ. ඒ නිසා හැම සිද්ධියකම දෙකක් තියෙනවා කියලා තේරෙන්න පටන් ගන්නවා. සිද්ධියක් වෙන්න නම් දෙකක් හැප්පෙන්න ඕනේ. අපුඩු දෙක අත් දෙකක් නැතුව අපුඩියක් ගහන්න බෑ. ආනේ තරමට එන්නේ ඉස්සල්ලාම අපි සතිය ඇති කරන්නේ ආනාපානිය හරි මූල කර්මස්ථානේ දිගේ. නමුත් අන්තිමට ඒක ඇති වෙච්ච සතියෙන් බලනකොට පේනවා මෙතන වැඩ කොටසක් තියෙනවා. ඊට පස්සේ බලනවා මේ රූප ධර්ම පහළ වෙන්න බෑ හේතු නැතුව. නාම ධර්ම පහළ වෙන්න බෑ හේතු නැතුව. ඒතර රූපේ රූපේ හේතුව, නාමේ නාම හේතුව කියලා මේ සිද්ධියක් දිහා බලනකොට ඒ සිද්ධිය විනිවිද දකින්න පුළුවන් ගතිය දැකීමෙන් තමයි ඔය පටිච්චසමුපාදයට ඉස්සල්ලාම පච්චපරිකා ඥාන අවස්ථාවේ දොර ඇරෙන්නේ. මේ සමහරු මේක දිගේ විශේෂඥව යනවා. එනේ හරිපුත්තු සාන්නාංශ කිව්වේ කියපම් මට දහසක් නයින් තේරෙනවා කියලා. මොකද ඒ ගොඩාක් ගැනල් පාරමිතා ශක්තිය. නමුත් යෝගාවචර තේරුම් ගන්නේ බොහොම සරලව. සිද්ධිය <clears throat> රූපයක් දකින්න කටත් අරගෙන අහගෙන හිටියොත් එන සතියක් නැහැ සමාධියක් නැත්නම් අපි රූපයට බැඳෙනවා. දැන් නෑ රූපයක් දකින්න බව දන්නවා. ඒක සිදු වෙන්නේ ඇහි බව දන්නවා. ඒකට රූපයක් කියලා වැඩි යුතුයමයි ඇහැට රූප බලන්න බෑ. ආ නිවදියා බලන්න හිටියොත් අර රූපෙට බැඳෙන ගතිය අඩු වෙලා ඇහි සිදුවෙන යාන්ත්‍රණය දැනගන්න නම් ඔය දෙකට දෙකට කැඩි කැඩි යන ගතියෙන් තමයි නාම රූප ධර්ම අතර සම්බන්ධතාවය ඇති වෙන්නේ. ඒක මේ පච්ච පරිඥානෙ බොම. අද සමාජ ප්‍රශ්නයක් කියනවා ඒ ඒ විදිහට සිහිය සතිය දිනු කරගෙන ඒ දිනු වෙච්ච සිහියේ තුල ඉඳගෙන සූත්‍රවල සඳහන් වෙන පටිච්චසමුප්පාද විස්තරයේ මොනින් දිහි කිරීමයි විපස්සනාව කියලා අන්න මතයක් හරි ඒකට ප්‍රශ්නයක් නෑ ඕන කෙනෙකුට මේ මත ඇති කරගන්න පුළුවන් අපිට කිසි ගැටුමක් නෑ. අපි කියනවා සාදු සාදු එන්න අපි ඉන්න භාවනා කරන තැන් වලට ඕගොල්ලෝ ඒක කරගන්න. ඒකට අපේ වැඩේ අපිට කරගත්තා. මන්න හරියට වඳිනවා. නමුත් ඒක බුදුරජාණන් කියලා තියෙනවා මහසි සයිඩෝ කියලා තියෙනවා ලුණු කියන්නේ මොකද්ද කියලා විස්තර කර දීම සඳහා පොත් ලියන්න පුළුවන්. මොක කවදාකවත් ලුණු කැලක් ගිහලා කටේ තිබ්බා විතර ලුණු රස තේරු කරන්න බෑනේ පොතකින්. ඒ නිසා කීයගේ කාට හරි කියන්නේ මට ඕනේ මට ලියු පොතක් දෙන්න මට ලුණු ඕනේ මම ලුණු තේරුම් ගන්නම් කිව්වොත් එයාට පොත දීලා නිකන් ඉන්න එකයි තියෙන්නේ. ලුණු ඉල්ලුවේ කාට ලුණු ගැටයක් අතේ තියෙන එකයි. ඒ තරම්ම ප්‍රසිද්ධයි මේ වැඩ පිළිවෙල නිසා කවුරු හරි මේ මත මත උඩින් යන්න පුළුවන් කියනවනේ අපි කියන බොහොම හොඳයි මම මේ සැරේ කියලාදී ඔය පන්දිසාංශය හම්බුණා. අමරණ ප්‍රතිකවද මට මේ භාවනා ක්‍රමවල මේ මේ තැන්වල මේ ලිඛිත පොත්වල වැරදි තියෙනවා මොකද කියන්නේ? ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ යාට පොත් තියෙන ආහම්තු ළඟට ගිහිල්ලා මං කව සාංශ මෙන්න මේව බලන්න මේවා මේ ගාණ යනකොට තේනවා මේක පැහැදිලිව ඉදිරිපත් කියන වැරදි. එයා කියනවා ලංකාවේ මිනිස්සු කියන්නේ ඥානවන්තයි කියලා එදත් ඇත්තයි අදත් ඇත්තයි කිව්ව ප්‍රශ්නයක් නැහැ. ඉතින් මං ආයෙ සයදු ළඟට ගිහිල්ලා කිව්වා සාංශ මේක මං හිතාන ආපු දෙයක් අහන්නේ කියලා. නම. ඔය පිටරටවල වලට ගියාම පාරේ ට්‍රැක්ස් කීපයක් තියෙනවනේ. එක එක ස්පීඩ් ලෙවල් වලට. ජීන්ස තමන් යන ස්පීඩ් එකේ යනවනම් අනික් ඒවාට හප්පන්න නැතුව ඒ මිනිස්සු ඒ ස්පීඩ් එකේ ගියා වයි. උඹ උඹේ ස්පීඩ් එකේ ඵලයක්. මාර්ග ලකුණු වරද්දා ගන්න නැතුව ඵලයක්. මේක බ්‍රෝඩ් වේ එකක් හුඟව දෙනකොට යන්න පුළුවන් මේක විතරයි කියලා අල්ලන්න එපා. ඔබට විශ්වාස ඔබ මේක කරපන් නමුත් අනේවත් ඇඟිලි ගහන්න යන්න එපා. අන්තිමට ඇඟිලි ගහන ගියොත් අපේ වෙලාව නාස්ති. අපිට තියෙන බොහොම සුළු වෙලාවක් අපේ නිසා එනේනදී අපි දැනන ගියොත් බ්‍රෝඩ් වේ එකක් මේක තියෙන අපිට එකම පාර නම් ඕන දෙන්නත් තුන යන්න ගියොත් කකුමක් තියෙනවා. මම මුලිමුත් කිව්වේ ඒකයි තද ගතිය මතුවෙනකොට ඒත් එක්කම බුරුල් ගතිය තිබුණා කවදාවත් තද ගතිය බුරුල් ගතිය ගැටුමක් නැහැ. කවදාකවත් පටවි ධාතු තේජෝ ධාතු ගැටුමක් නැහැ. ඒක එක තැන වැඩ කරන්නේ. ඉතින් මේක අපිත් පුරුදු කරගත්තා ඉවරයි. ප්‍රභාකරණුත් මේ මේද වාඩි වෙලා කරනවා. අපිත් මේ වෙලාවේ ඉඳ වාඩි වෙලා කරන ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඕනේ මූලධර්ම වාදින් ඉන්න පුළුවන් පොත් කියවලා නිවන් දකින්න පුළුවන් කියන්නේ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. හරි ඒක කරන්ඩ අපිට ගුරුවරු කියලා දීපු ක්‍රමයේ අපිට විශ්වාසයි අපි මේකට ඒ දාන යන එකයි කරන්න තියෙන්නේ. ඒ නිසා අරවට ඇඟිලි ගහන්න කිව්වොත් ප්‍රධානම දේ වෙන්නේ ඇත්තට ඒගොල්ලන්ට ඕන වෙලාවෙත් ඕන වෙලා තියෙනෙත් අපිත් එක පැටලෙන්න තමයි. අපිට කියන්න තියෙන්නේ හොඳයි බාප්පට වෙලා යනවනේ බාප්පා යන්න අපි හිමීට යන්න. ඒකට තමයි අතේ පොල්තල් ගාගෙන ඉන්නවා කියන කතාව මම කියන්නේ ගල විඥාව දැනගන්න ඕනේ. ඒක විපස්සනාව නෙවෙයි. මේ සාමාන්‍ය මිනිහ කලන හැටි. ඕන නැති කෙනා අල්ලලා දාන මිසක් ඔක්කොම හදාන යන්න ගියොත් විශාල අවුලක්. කිසිම කෙනෙක් Tamange හැමෙන් එහා හදන්නවන් උනන්දු වෙන්නේ. ඒක ඉතින් අපිට කවදා බුදුහාමුදුරණත් කරන්න බැරි දෙයක්. අපිට පුළුවන් ඉන්නේ එකෙන් ආදර්ශයක් ගන්න මේ දැක මරිකන් නොකරන් අබරෝ කියලා වගේ උඹ ඔය මෝඩකම කරන්න එපා කියලා ආදර්ශය ගන්නවා. අර අරව හදන්නේ කියොත් බෑ. ඒක ඇත්තටම manussත්වයට ගැලපෙන්නේ. ඒ නිසා ඔය එක එක රසවල් තියෙන එක, එක එක භාවනා ක්‍රම තියෙන එක හොඳයි. තමන් කරන්න ඕනේ තමන් කරන දේ තමන්ට විශ්වාස නම් ප්‍රතිඵල තියෙනවනම් ඇත්තටම වහගත්ත ඔය කාගෙන කාගෙන යන එකයි තියෙන්නේ. කොන්ක්‍රීට් ගන්නවා. ඊගාට තිනවා සෝවාන් මාර්ග ඵලයක්වත් ලබා ගැනීමට විදර්ශනා ඥාන සියල්ල අවබෝධ කළ යුතුද? ඔව්. ඒකදී කියලා තියෙන විදිහට මේ මූලික මේ සෝලසාකාර විපස්සනා සම්පූර්ණ වෙන්න ඕනේ. නැත්නම් නව මහ විදර්ශන සම්පූර්ණ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ මාර්ග ඥානයටපත් වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි මාර්ග ඥානයට ගියාට පස්සෙත් ඒකම නැවත කරන්න ඕනේ. තුන්වෙනි එකෙදිත් ඒකම. හතරවෙනිදිත් ඒකමයි. එතකොට එන්නේ එන්නේ එන්නේ මේක පිළිබඳව පුහුණුව පරිචය සූරකම වැඩි වෙනවා මිසක් වෙන දෙයක් නැහැ. දිගින් දිගට දිගින් දිගටම ඒ පාරෙම ගමන් කිරීමෙන් ඇති වෙන මේ පරිචය තමයි යෝ මාර්ග ඥානවලදී සිද්ධ වෙන්නේ. නමුත් අර කැපෙන කෙලස් වල වෙනස්කම් තියෙනවා. මුල්ලකේදී සංයෝජන ධර්ම තුනක් කැපෙනවා. ඊටසේ සකදාගාමී අනාගාමී වල තව දෙකක් කැපෙනවා. අන්තිමේකදී පහක් කැපෙනවා. සක්ක. ඈ? එතන සංයෝජන ධර්ම 10 සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන එක තමයි රතන සූත්‍රයේ සඳහන් වෙන්නේ. මොකක්ද ඒ ගාතාව? ඉතින් මම කියන්නේ ඈ සන සම්පදාය දයසු ධම්මා ජෛතා භවಂತಿ සක්කාය චිත්ති විචිකිච්ඡ තංච සීලබ්බතං වාපි යදත්ති කිංචි. ඔක තමයි බුද්ධ ධර්මයට මම කටපාඩම් කරේ ඉතින් ඔය පළවෙනි එක ඇහුවොත් ওই ගාතාව ලියනවා. මේ වගේ පිරිසුදුවක් තිබුණේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඉච්චරයි. දෙක කාම රාග රූප රාග දෙක දුර්වල වෙනවා සකදාගාමී. කාම රාග රූප රාග සම්පූර්ණයෙන් ගැලවිලා යනවා අනාගාමී වෙනකොට. ඊගාට කාම රාග පටිගය අන්තිමේදී රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන පහක් අරියත් මාර්ගයෙන් වරම් භාග්‍ය කියලා කියනවා ඉස්සලා පහට උද්දම් භාග්‍ය කියලා කියනවා අනිත් පහට කොහොම සියල්ලම 10යි. ඒකදී කියන්නේ අපි කියනවා සාමාන්‍යයෙන් නිර්වින්දනයක් දීලා නිර්වින්දනයේ තුල ඉන්නකොට ඒ මනුස්සයා මැරෙනවද? ඇක්සිඩන්ට් වෙලා ධක්කාලා ගිහිල්ලා මැරලා යනවා. ඒ නැත්නම් ලෙඩක් වෙලා අඩුපාඩුලා මැරලා ගියත් මරණ මොහොතේදී තුන් දෙනාගම සමානව සිද්ධ වෙනවා. ඒකෙදි කියනවා මේ කිනිහිර කියන එක දන්නවනේ. කම්මලේ තියෙන අර යකඩ දලන්න ගන්න. ඔය කිනිහිරේ උඩ මැස්සෙක් පහල ඉන්න වෙලාව කුළු ගෙඩියෙන් ගැහුවොත් උඩු කුඩු වෙන්නේ. ඒ මැස්සගේ ඒ වෙලාවෙත් ওই චිත්ත වීදි ටික දුවලා තමයිලු මැරෙන්නේ. ඒ වගේම තමයි අවබෝධය ලැබීමේදී ඒ චිත්ත වීති එකයි. ඒකට හොඳ නිදර්ශනයක් තියෙනවා බුරුම බුරුම නෙවෙයි මේ අරාබි කතාවල බූරුවාගේ පිටපොන්ද කඩන අන්තිම පිදුරු ගහ කියන කතාව. The last straw which break the back of the donkey. අපි බූරුවෙකු උඩට පිදුරු දාගෙන දාගෙන යනවා කියමු. දාන දාන ගිහලා බූරුවට උස්සන්න බැරි වෙන්න පිදුරු දාගෙන යනවා. තවත් ගහක් දානවා. ඒත් මේකයි ඉල්ලන. තවත් ගහක් දානවා. ඒකත් තියෙනවා. අන්තිමට එක ගහක් දැමලා කොන්ද කඩලා යනවනේ. ඒ අන්තිම ගහට තමයි කියන්නේ ගුරු අය කොන්ද කඩපු විදූ ගහ කියලා. හැබැයි වැඩේ වෙලා එතකොට. එනවාද? එච්චරයි. ඒ ගුරු අය කොන්ද කන්න පිදුරු ගහ තමයි අපිට ලොකු. නමුත් එතකොට පිදුරු කොන්ද කඩන්න ඕන මෙන්න තත්තර එනකම් පිදුරු දාලා දෙබිලා තියෙන්නේ. ඒ වගේ තමයි මේ ඥාන සම්පූර්ණ වුණාට පස්සේ ටක් ගන්න කොයි වෙලාවෙත් එන්න පුළුවන්. රබර් රැටි පුපුරන්නේ. හුවාට පස්සේ ටොක් ගාලා පුපුරනවා. උත් එතකොට ඉතින් ඔක්කොම හැදිලා රබර් රැටේ හැදිලා තියෙන ඉතින් අවුව වැඩි තියාම ටක් ගාලා පුපුරන. ඉතින් අපිට පේන්නේ අවුවට රබර් රැටේ පිපුරුවා. රබර් ගහ තමයි දන්නේ මේකට විඳපු විඳවිල්ල. එයාගේ ওই හැම සිද්ධියකම අන්තිම ටික තමයි ටෙලිවිෂන් එකට ගන්න. ඔය සිද්ධිය දන්නේ කරපු මනුස්සයා තමයි. ඉතින් ඉස්සරහා ටික පොඩ්ඩයි. පස්සේ ටික තියා බලනකොට අනේ අර මේ අර මොකද්ද අර සින්දුවක් තියෙන්නේ මට මතක නැහැ සින්දුව හරියට මෙන්නේ නැහැ මට මේ වෙලාවට. මේ තිරය ඇරෙනවා, තිරය වැයෙනවා, පොල්වර සංහඬ පැතිරෙනවා. කඳුළු තලයෙන් බැසි කුමාරිකාවන් කලගෙඩි නැතුමට සැලපෙනවා. කවදාකවත් කලගෙඩියක් දැකලවත් නැහැ. හැබැයි මේ කලගෙඩි නැතුමට සැලපෙනවා. ඉතින් අර කලයටම නායක වෙච්ච මිනිස්සු බලාගෙන බෑනේ ඉන්න කලගෙඩි නැතුන ඔන්න ලෝකේ තියෙන ඕක තමයි. අර අන්තිම මොහොත තමයි ඒ අර හැපි පේන විදිහට පෙන්වන්නපත් ඒක තමයි පේන්නේ. ඒ සිද්ධියට එන්න කොච්චර වැඩ කොටසක් ගිහිල්ලාද තියෙන්නේ. ඒ නිසා අපිටත් ඕනලා තියෙන්නේ සෝවන් වෙන තැන විතර. නමුත් ඇත්තටම බුදුරජාණන්ස කියනවා ඒක කොහොමඩක්වත් ගණන්ව මාර්ග ඥානය කියන එක ඉච්චර බලපාන්නෙම නෑ අවශ්‍ය කරලා තියෙන ස්වභාව ලක්ෂණ දැකීම පමණයි. අවසාන වෙලා තියෙන්නේ අරමුණක ස්වභාව ලක්ෂණ දකින්න දන්නවනම් ඒ ගැම්ම දිගේ ගියාට පස්සේ ඔතෙන්ම යන්නේ. ආයෙ වෙන යන්න තැනක් නෑ. නමුත් හුඟව දෙනෙක් ඉල්ලන්නේ අර අවසාන අර කැපී පේන සමාජ සංසිද්ධිය විතරයි ඉල්ලන්නේ. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ ඒකට අවශ්‍ය හේතු සම්පාදනය කිරීමයි වැදගත් වෙන්නේ. හේතු සම්පාදනය කරන්නේ නැතුව බල අපේක්ෂා කරනවා කියලා කියන්නේ opportunities තියෙන අවස්ථාවාදී. අපිට ඒ මොන කරන්නේ? අපිට තියෙන්නේ හැම චිත්තක්ෂණයම අපි හේතු සම්පාදනය කරන එකයි කරන්නේ. එතෙන්ද යනකොට අර කොන්ද කරන පිදුරු ගහ තමයි කියන්නේ. ඒකකොට වෙලා ඉවරයි. ඒකට කියනවා සාමාන්‍යයෙන් මේ කැබිනට් එක රාජ්‍ය සභාව සභාව මේ වගේ තැනක රජුරෝ වාඩිලා ඉන්නවා. අනිත් ඔක්කොමලා හැම ඇමතිවරයෙක්ම තම තමන්ගේ ආසන වල ඉන්නවනම් රජුරෝ කිව්වොත් මට මේ වෙලාව හැටියට අපේ මේ අපරාධ නීති සංග්‍රහය වෙනස් කරන්න ඕනේ. මම මේ යෝජනා කරන ඔක්කොම කියනවා හරි. ඔක්කොම අතීස්සෝන ඒක විනාඩියෙන් ඒක ඔක්කොම ඉවරයි. නමුත් රටවැසියෙක් කියම කිව්වොත් පළාතේ මන්ත්‍රීතුමාට ඇවිල්ලා පළාතේ මන්ත්‍රීතුමාගේ ඇමතිට ගිහිල්ලා ඇමතිගෙන් white paper එකක් දාලා කැබිනට් එකට ගිහිල්ලා රජුරෝ ගෙනල්ලා ඒක උඩ මහ විශාල වැඩක්. ඒ වගේ තමයි අර ඔක්කොම ලයින් වුණාට පස්සේ තීන්දුවක් ගන්නවා කියන එක හරිම ලේසියි. ඒ සමාජයෙන් කරන්නේ ඔක්කොම මේකේ ලයින් කරලා දෙන එක තමයි. එතකොට ඕන තීන්දුවක් ටක් ටක් ටක් කරලා යන්න පුළුවන්. ඉතින් ඒක හදා ගන්නවයි කියන එක දැන් අපේ අවුල් වෙච්චි ගැට ගැහිච්ච කොණ්ඩයක් පීරලා පීරලා පීරලා හදා ගන්නවා වගේ ඒකයි අමාරු කොට. ඒක නිසා ඇත්තටම වැඩ කරන මනුස්සයා දන්නවා ඔය ඵලය නෙවෙයි වැදගත් ඒ ඵලයට අවශ්‍ය හේතු සම්පාදනයයි නැති තැනක හේතුව සම්පාදනය කරලා දෙනවනේ ඵලය ලැබෙනවට වැඩි ආශ්චර්ය ධර්මයක් මේ. ගඟ දිග පල්ලෙහාට මිනිස්සු පීනන්නේ අපි උඩට පීනන. දැන් ප්‍රතිඵල ඕනේ නැහැ. මේ කරනවයි කියන එක. යනවයි කියන එකම ඇති. එචා මහසි සාඩෝ හරි ලස්සන කියලා දීලා තිනවා ඔය ඔක්කොම ගැඹුරු දැන් අපි දේශනා කරන එකම දෙකින්වත් වැඩක් නැහැ. ඕනේ ධර්මයේ පිළිබඳ සද්ධාාවක් ඇති කරගන්න අලුත් කරගන්න. අවශ්‍ය වෙලා තියෙන මූල කර්මස්ථානයේ ස්වභාවික ලක්ෂණ දකින්න පිම්බීමෙන් හැකිලිම වෙන්කොල දකින්න. ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් වෙන්කොල දකින්න. වම තිනකින් දකුණු පිට වෙන්කොල දකින්න දන්නවනම් ඒ දැනුම නිවන් දැකලා මිස කවදාවත් අත්තර වෙන්නේ නැහැ. ගැඹුරු සමීකරණ මොකක්වත් නැහැ. ඒක ඉතින් සාසනය පවතින තියෙන්න ඕනේ පොත්පත්වල දින අපි සාකච්ඡා කරනවා. අවශ්‍ය වෙලා තියෙන අර මූලිකම ඉස්සල්ලාම ගන්න ප්‍රයත්න ඒකට තමයි හැබෑ වෙනස කියන්නේ. අන්තිම එක ඒකේ පසුපොත්වලයි. දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. ආනාපාන සතිය ආස්වාස ප්‍රස්වාස මුලැමැදාග මානසිකාරයේ කරුණාකර විස්තර කර දෙන්න. ඒක අපි ඉවර කරමු. මේකට මම සභාවෙන් කවුරු හරි පොඩ්ඩක් උත්තරයක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ආනාපාන සතිය ආස්වාස ප්‍රස්වාස මුලැමැදාග මානසිකාරයේ කරුණාකර විස්තර කර දෙන්න. අන්න කෙනෙක් කවුරු හරි කියනවනම් මම කැමතියි. පරිවාරි උත්සාහයක් ගන්න මාත් අල්ලුවක් දෙන්න. අනිවාර්යෙන් ගොක් සාකච්ඡා කරපු දෙයක්. දැන් කවගාට කටහඬකින් ඇහෙන එක හොඳයි. ඔක් උත්සාහ කරන එක මම බොහොම අගය කරනවා. පටන් ගන්න මොකද්ද අපි ආධුනිකයෙක් විදිහට මේ ප්‍රශ්නේ අපි අහුවොත් අපි කාට හරි මොකද්ද කියන්නේ? අනබනේ මුලමඳාක බලපං කියලා කියනවා. ඒක මොකද්ද කියන අදහස් කරන්නේ? ඔව්. ඈ? දැන් සද්ද මට කෑ ගහන්න කියන සද්ද කරන්න කියලා ඒ උනාට ඔය එක්කෙනෙක්වත් අනේ ආ ප්‍රශ්න අහන එක නැගෙන අනුකම්පාවක් නැහැ. Tamanට කතා කරගන්නවා. ආයසරක අර ඒකම ප්‍රතිරාව කරන් බලන්න. හොඳයි සායන උත්තර උත්තරේ හරියි. ආස්වාසේ ගෙවිලා යනවා. ආස්වාස සංසිඳෙනවා. ඒක අග. ඒතර ඔය දෙක මැද හරිය මැද කියනවා. ආස්වාසේ ඉන්නකොටම ඒකට සාදර වෙලා ඉඳලා කොහොමද හුස්ම නැත්තනකින් හුස්මක් වැටෙන්නේ කියලා බලන්නේ. ඒක තමයි මුල. ඊට පස්සේ ඒක ගෙවිලා ගෙවිලා යනකම් බලනවා. ඒක අග. ඒ දෙක මැද හරිය මැද. එන්නේ මේ ප්‍රශ්නේ අහන්න ආසාපානේ මුලැමැදාග අහන්න විපස්සනා කතාව මේක මොකුත් නැහැ. මොකද්ද විපස්සනා පැත්ත? ඒත් නෑ මේකේ ආන්නේ ආස්වාස් ප්‍රසාර දෙකේම ආනෝ අපි එකක් අරන් කියන්නේ මොකද්ද ආස්වාසේ මුලැමැදාග කියන්නේ ඉච්චරයි. ඉතින් එහා දොර දිගේ හිතන්න ගත්තොත් මේ ප්‍රශ්න කරුව අවබෝධ කරන්නේ නෑ. ප්‍රශ්න කරුව ආන්නේ ආස්වාසේ මුලැමැදාග බලන්නේ. අපි අපි කුරුල්ලෙක් අල්ලගෙන අපි කියන කුරුල්ලගේ දිග බලපන්. ඒක මුල කොනයි අග කොනයි අතර පරතරය බලන වැඩි කෝඩුවකද? ඉලිවරයි. මේකොන ඉඳලා මේකොනට මේකොන එකේ මේකොන 12 එන අංගල් 12යි. ධෛර්යය දෙගුණා කියන්නේ. ඈ? දැන් කුරුල්ලෙක් ගත්තා නම් හොටේ ඉඳලා වලිගෙට දිග. සර්පෙක් ගත්තා නම් දැන් කේදලා මේකට දිග. එච්චරයි. ඒ ධෛර්යය දෙගුණා කරන්නේ. උගෝක් හිතනවා දැන් මේක මේ රස් වේදන දෙයක් වෙන්න ඇති මැජික් එකක් වෙන්න ඇති කියලා ඉතින් කට අරගෙන බලන ඉන්නවා ඒක ආනපන ගිහිල්ලත් ඉවරයි තාම අරගෙන බලන ඉන්නවා මේ මුල බදාගේ පෙන්නලා නැහැ මොකක්වත් නෑ ඕකේ. ඉතින් ඇත්ත සිද්ධින් වෙච්ච සිද්ධින් ඉවරයි. පෑයන හරි බණ මුලින් පේන්නේ මැද විතරයි. නමුත් කියන පහු වෙනකොට ඉන්නකොටම අල්ලන්නේ යනකම බලන්නේ. ප්‍රසවාසෙත් එච්චරයි. එතකොට පළමු විපස්සනා ඥානේ නාම රූප ධර්ම නාම ධර්ම රූප ධර්ම සක්මන් භාවනා සහ ආනාපාන සති සක්මන් භාවනා මේ දෙකේ වෙනස තේරුම් කර දෙන්න පළමු විපස්සනා ඥානේ නාම ධර්ම රූප ධර්ම සක්මන් භාවනා සහ ආනාපාන සතියේ සක්මන් භාවනා මේ දෙකේ වෙනස තේරුම් කර දෙන්න. ඒ කියන්නේ ප්‍රශ්නේ මේ හිතා ගන්න පුළුවන් නමුත් මේක ලියවිලා නැහැ. එනිසා ප්‍රශ්න කරුවෝ නැවතත් ඒක සුද්ධ කරලා දෙන්න ඕනේ. නැත්නම් ඔබ වහන්සේ කී පරිදි එනේන අරමුණු හඳුනා ගැනීමේ අදහස ඒ අරමුණු පටිච්ච සමුප්පාද වීම නතර කිරීමද යන්න දැන ගැනීමට සතුටුයි. ඒකත් එච්චර කියන අදහසක් තියෙනවා ලියවිලා නැහැ. ඔබ වහන්සේ කීවරදි එනේන අරමුණු හඳුනා ගැනීමේ අදහස ඒ අරමුණු පටිච්ච සමුප්පාද වීම නතර කිරීමද යන්න දැන ගැනීමෙන් සතුටුයි. උගාක් දෙපැත්තක තියෙන දේවල් පටලවාගෙන තියෙනවා. අපිට තියෙන එනේන අරමුණු දැනගන්නවයි කියලා කියන්නේ ඒ හිතේ කර්මන්නේ භාවය බලන එකයි තියෙන්නේ. ඒකට පටිච්චසමුපාද කතාව ඒකේ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඉස්සලා තියෙන්නේ ඒ අර මේ මම එක දවසක් කිව්වා ටොබැකෝ කම්පැනි එකට ඒ ටෙක්නිකල් ඉස්සෙල්ලා ගන්න ගිහිල්ලා තියෙනවා. ඉතින් ගන්න ගියාට පස්සේ ඒගොල්ලෝ සහතික බැලුවේ නැහැ මොනවත් නැහැ. ඒක ඕන කරලා තියෙන්නේ මේ සිගරට් තෝරන්න කොල්ලෝ. ඒකට කරලා තියෙන්නේ එක එක මට්ටමේ නට්ස් හයක් කලවම් කරලා ඒ රෝලකින් වැටෙන්න ඇරියා. වැටෙන වැටෙන වෙන්නේ එක එක නට්ට ගන්න එක එකට තෝර තෝර දාන්න පුළුවන් එකන දිනු. එච්චර. එන්නකොටම තීරුම් ගන්න ඕනේ මේක වැටෙන්නේ මේ පෙට්ටියට මේක වැටෙන්නේ මේ පෙට්ටියට මේක වැටෙන්නේ මේ ටක් ටක් ටක් ගාලා දානකොට 100ට කීයක් හරියට තෝරලා දැම්මද එච්චරයි. ඒ වගේ අරමුණු එනේ එනේ එනේ එකට හිත දාගෙන යනවා මිසක් අරමුණු බලබලා ඉන්න මේක හොඳද නරකද මොකක්වත් නැහැ. එනේ එනේ අරමුණට හිත යොදන්න පුළුවන් නැත්නම් වේගෙන් ස්ටේජ් එකේ නටන මිනිසෙකුට නටන නටන හැටියට ස්පොට් ලයිට් එක අල්ලන්න පුළුවන් නම් එච්චරයි. එක තැනක ස්පොට් ලයිට් එක අල්ලන්නේ එක ලේසි. නටන කෙනත් එක්ක ස්පොට් ලයිට් එක අල්ලනවා වගේ කියන එක තමයි එනේන අරමුණට හිතේ දාන්න පුළුවන් කියන එක. ඉතින් පටිච්චසමුප්පාදෙත් එක්ක සම්බන්ධේ පස්සේ බලතැයි. මේකෙත් මේ බල විපස්සනා ඥානේ නාම ධර්ම රූප ධර්ම සක්මන් භාවනා සහ සතියේ ආනාපාන සතියේ ප්‍රශ්නේ ගොඩ නැගිලා නැහැ ගොඩ නැගිලා නැහැ ඒක නිසා මේක විස්තර කරන්න අමාරුයි. ධර්ම වෙනාවේදී අරුණක් මෙනෙහි කරනකොට පස්ස වේදනාවක් වෙනවා මේ කටේ තියෙන හැන වස්තපච්ච වේදනා කියන ඕවා කියන්න යන්න එපා. හැදෙන්නේ කොතනද? ඒ කියන්නේ ජීවන ලෙස මෙහෙම කරගෙන මෙහෙම යන යෝගියෙට ඒ දෙන්නේ වස්තපච්ච වේදනා කිව්වොත් මේගොල්ලෝ hina වෙනවා. ඉඳගෙන ඉඳගෙන ඉන්නකොට වස්තපච්ච වේදනා කරනවා. නෑ ඒක ඇත්තටම ඔය මා මෝගුක්සයිඩෝගේ ක්‍රමයේ කියනවා වේදනා පත්‍ය තණ්හා කියන තැන කැඩෙන්නේ කියලා. නමුත් මේ බින්නිල්ලම ඉනකොටත් මයින් යව ගොඩින් මහත්තයා මේක කොතනද මේ පුරුක වීක් වෙන්නේ කොතනද කියලා. හැබැයි ඕනෙම තැනකින් වෙන්න පුළුවන්. දැන් ඒක තමයි වේදනාව එනවා. ඒක සුඛ වේදනා දුක වේදනාද කියලා දන්නේ නැතුව වේදනාව වේදනාව වශයෙන් බලන එක තමයි යෝගට මුල. දැන් දකින්න යනවා. ඒක හිත කොහොමද අපි දැක්කේ? අසාරිනේ. අත්සවිලක් නෙවෙයි දකින්නකො දකින්නවා එතකොට අපි මෙහෙම හිතනද අපි රූපයක් දකින්නයි කියලා හිතන්නේ ඒ රූපය දකින්න වෙලාවදී කනේ මොකුත් වෙන්නේ නැහැ අපේ නාසයෙන් වෙන්නේ නැහැ දිවෙන් වෙන්නේ නැහැ හිතෙන් වෙන්නේ නැහැ එතකොට ඒව නිවන් දැකලානේ ඒක කොහොමද විතර කරන්නේ දැන් <laughs> මම කල්පනා කරලා බලන්න අපි ඇහැට රූපයක් දැක්කයි කියලා කියන්නේ කනේ වැඩ ගන්න නැහැ ඒ වෙලාවේ නාසයෙන් වැඩ නැහැ. දිවෙන් වැඩ නැහැ. කයෙන් වැඩ නැහැ. හිතෙන් වැඩ නැහැ. ඉතින් එහෙමනම් ඒකේ කොහොමද හිත වෙලා තියෙන්නේ? මොකද සද්ද ඇහෙන්නේ නැතුව නෙමෙයි. ඇහුනට බලන්න හිතක් නැහැ. හිත තියෙන්නේ ඇහි. ඉතින් ඒ නිසා අපි මේ තටමඬ හැදුවට පහෙන් හයක් දැන්නම නිවන් දැකලා ඉවරයි. හැම චිත්තක්ෂණයෙම. අපිට කියන ඉතුරුලා තියෙන එක විතරක් අල්ලගන්න එකයි තියෙන්නේ. ඒකට වේදනාව කියන එක ස්පර්ශය කියන තැන ස්පර්ශය කියන තැනට වෙනකොට වැඩේ වෙලා ඉවරයි. වේදනාව දක්වාම වැඩේ වුණාට පස්සේ තමයි දැනගන්නේ. ඒ නිසා ස්පර්ශයෙන් වේදනාව අතර තියෙන එක මූල ධර්ම වශයෙන් යන්න බෑ. වේදනාවෙන් පස්සේ වෙන්න ඕනේ. විඳිනෙන් පස්සේ වෙන්න ඕනේ නිවන් දකින්න පුළුවන් වෙන්නේ. මේ වේදනා පච්චය තණ්හා කියන කුරුක ඒක කියන්නේ තණ්හා පච්චය වේදනා තණ්හා පච්චය පඤ්ඤා. තණ්හා පච්චය පඤ්ඤා කියන්නේ තණ්හාව ඇති වෙන හැටි දකින්න. හැබැයි තණ්හාවට අනිවාර්යයෙන්ම උපදාන වෙන්න දෙන්නේ එනිසා මෝගුක් භාවනා ක්‍රමය කියන්නේ තණ්හාපච්චය පඤ්ඤා තණ්හාපච්චය මේ මේ වේදනාපච්චය තණ්හා වේදනාපච්චය පඤ්ඤා. ඒතර වේදනාව ඇති වෙලා තියෙන නමුත් එනින වේදනාව දන්නේ. නෑ සාමාන්‍යයෙන් කියනවා ඒ චිත්‍රවිදි ගැන කතා කරනවා නම් රූපයක් දැකලා මේ ස්ත්‍රියවද පුරුෂයද කියලා තේරුම් ගන්නත් ඒ චිත්‍රවිදි හතර සැරයක් දුවලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පළවෙනි එකේදී තේරෙන්නේ නෑ මොනවාක්වත් සුද්ධ පේනවා විතරයි. දෙවෙනි එකේදීත් බලන තුන්වෙනි එකේත් බැලුවට පස්සේ මේ මේ අහවලා මේ මං කරා එනවා මෙයා මගේ යනවා මෙයා ස්ථිතියා පුරුෂය කියලා තේරුම් ගන්න ඒක හතර සැරයක් විතර දුවලා. එහෙම නැත්නම් අපි මතකේ රැඳෙන්නේ නැහැ. දිගටම දුවලා. නමුත් තාම ඉම්පැක්ට් එකක් කරන්න බෑ අපිට. අපිට බලපෑමක් කරන්න බෑ. එකම දේ බොහෝ වෙලා ඇසුරු කිරීමෙන් තමයි අපිට බලපෑමක් කරන්න පුළුවන්. ඉතලා ඉතලා මේ ආන්ත්‍රය දැනගෙන ටික ටික ටික දුර්වල කරලා බూరు වගේ කොන්ද කඩන පිදුරු ගහ තමයි. පුරවලා පුරවලා පුරවලා පුරවලා පුරවලා දිබම එක වෙලාවක් තට්ටු කරපු ගමන් ඩෝං ගා කඩලා. කොන්ද කඩලා යනවා පිදුරු ගහ දාපුවා. ඒ වගේ මුල් ටිකේදී හුඟක් ඇත්තට මුල් ටික තමයි ඊටාම විචිත්‍ර කොටස. බොහෝම ආයාසයෙන් මහා 99ක්ම කෙලස් තියදී එක කොනක් කඩා ගන්න. 98ක් තියදී දෙකක් කඩා ගන්න. ඒක තමයි තාමත්ම වටිනකොට 90 100 කඩන එක එච්චර දෙයක් නෑ. ඒකකොට ඇත්තටම ගිහිල්ලා ගැම්මට කැරේ. මුල් මුල් වෙලාව තමයි ඒක තමයි බුදුරජාණන් සඳහන් කරන්නේ මේ ජීවිතේට ඉස්සල්ලාම තිසරණ සරණ යාම විතර වටිනාකමක් මොකක්ද? බුදුන් සරණ යනවා කියලා කියන එක තරම් වටිනාකමක් වෙන කොහෙවත් නැහැ ඊට පස්සේ ඌ ආය අපායට යන්නේ. ඉතින් දිගටම කරගෙන කරගෙන යන එකයි තියෙන්නේ. නිසා අපි අද ඉන්න තැන බලනකොට අපිට මේ කරන්න තියෙනට වැඩිය අපි දැන් මේ මේක ගත කරනවායි කියන එකේ සතුට අපි බුද්ධ විඳිනවනම් රජ පැටවුවා වගේ ඉන්න පුළුවන්. නරක තියෙනවා මේක තියෙනවා කචුකුචු ගන්න ගත්තොත් ඉතින් බුදුහාමරවත් අපිත් එක නැහැ. අපි මේ තනි තනිය කරගෙන යන ගමනක් මේ තියෙන්නේ. ඒ නිසා අපි දැනට අපි සතිය පිළිබඳ දැනීමක් තියෙනවා අඩුපාඩුකම් තියෙනවා. සමාධිය කියන එක දැනීමක් තියෙනවා අඩුපාඩුකම් තියෙනවා. අපිට තියෙන්නේ මේක තව තවත් අතරක් අතරක් නැතුව ගිලීම කළා තමයි හිතන්නේ බුදුරජාණන් වහන්සේ. එන හොදෝද මණ්ඩේ දාන්නේ. අතරක් නැතුවම මේක යෙදෙන්න ඕනේ කියන්නේ. ඔය එතකොට අර ගත්ත ගම දිගටම යනවනේ. එහෙම නැතුව හොදෝ දාව දාන්න කියම ඉතින් හරි වෙහෙසයි. නමුත් කරන්න දෙයක් නෑ අපිට ඒ වගේ සම්පූර්ණ අවස්ථාවක් ලැබිලා නෑ. ඒ නිසා අපි කරන්නේම හොදෝ දාමඩ දැන් දන්නවා අපි. අද ටිකක් කරනවා ඊට පස්සේ නැත කරලා ආයෙ ටිකක් කරනවා. නමුත් එහෙම කරලත් කෙරෙනවයි කියලා කියන්නේ මේක පුදුම මේ මේ මොකක්ද ඒකට කියන්නේ ක්ෂණ සම්පත්තියක් අපිට ලැබිලා තියෙනවා. නෑ අපිට තේරෙනවයි කියලා කියනවනම් ඒකත් වැරදි. අපිට තාමත් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. කාය වාචී දුස්තරිතල ප්‍රශ්නත් අපිට තියෙනවා. ඒක නිසයි ලාභේ. තාම තියෙනවා සෝවාන් උනත් තියෙනවා. යං කිංච කම්මං කරෝති පාපකං කායේන වාචා උද්දචේතසාව. අබබ්බෝසෝ තස පටිච්චාදා. එච්චර සෝවාන් වහන්සේට තියෙන වටිනාකම කයමුත් උච්චරිත සිද්ධ වෙනවා. වචනෙමුත් උච්චරිත සිද්ධ වෙනවා. මනෙමුත් දෙනවා. නමුත් ඒක හංගන්න නම් බෑ යාර. එයාට හැංගෙන්නෙත් නෑ. එයා කවුරුත් ඉදිරියට අනේ මං කෙරුවේ නෑ කියන්න යන්නෙත් නෑ. ඒක ඉතින් ඒ තරම ප්‍රසිද්ධ වෙ ඉච්චරයි වෙනස. ඉතින් වැඩක් කිය එහෙම නන්නේ. එමෙ හිතනයි. ඉතින් අපිත් එහෙම නේ ඒක. නැත් අපි වෙලා තියෙන්නේ අපි වසංගනවා. ගිවන්නේ කියන්නේ පවත්තගෙන ඔව් කරන්නේ කොහොමද කියන්නේ? මොකද්ද? ඈ? ඒක ඒක අපිට හිතේරුම් කරගන්න අපි රහත් වුණත් අපි කිසිසේත් මේව පාලනය කරගන්න බෑ. නමුත් අපි හොඳට දන්නවනම් මේකේ වැඩපිළිවෙල මෙහෙමයි. මේක කෙරුවොත් අනුන්ට කරදරයි මෙච්චරක්. මට කරදරයි මට පශ්චාත්තාප වෙනවයි කියලා අපි ඒකට ඒක වසංගන්ද යන්නේ නැත්නම් ඒක පවක් කියලා ගන්නෙත් නැහැ. ඒකට අවදි වීම තමයි මේ සතියෙන් කරලා දෙන්නේ. මොහොන් වෙච්ච එකනට එනවා ධර්මයේම තනකින් කවදාකවත් Tamange වැරද්දක් වසන් ගන්න බෑ. Tamanට වසන් ගන්නත් බෑ. Taman අනුන්ට වසන් ගන්න යන්නේ එච්චරයි. ජෝන්කි අපේ ධ්‍යාන ලැබෙන දේශනාවන් අපි අර ඥානවන්ත අත්යන් කියපු අංග දෙක තියෙනවා. යෝගී ඉතින් අපි මේ යෝග දෙකම අතහැරලා මේ වැඩි දෙයක් ඉන්නවා. අපි හැම තිස්සෙම නිතරම මේ අංග දෙක වැඩි වැඩි ඉන්නවා. හැම මොහොතෙම ඉන්න තියෙන දිනදාගත් හැරෙන්නේ යන්නේ ඉන්න වෙලාවෙ ඉස්සරහයි මැදින් ඉස්සරහේ නැතිරෙන්නේ කියන එක වෙනාවක් කියන්නේ. අපි ඒවා තේරුම් ගත්තොත් අපි මධ්‍යම ඉස්සරහට වැටෙනවා කියන කියන්නේ මේ නිතරම ඇලින් ගැටින් දෙක දකින්න ඉන්න උත්සාහ කරනවා නම් මොකටත් ඒ දිනදාගත් කියන එක කියන්නේ නැහැ මොකක්ද. ඒ වෙලාවට වෙන්නේ ඇලින් ගැටින් දෙක අතරමං වෙනවා භාවනා කරන්න වෙලාවක් නැහැ ඇවිල්ලා. ඒක තමයි නිතරම ඇලින් ඇලින් හඳුනගන්න ඉන්නේ. අනිතිගේ හඳුනා ගන්නකොට හොඳට තේනවා අපි රාග චරිතයක් වෙන්නේ ඇලීමේ පමණක්ම බැඳෙනවා. ගැටීමට යනවා නම් කියන්නේ ඒ වෙලාව ඇලීම නෑනේ. එතකොට මේ මනුස්සයා එතනින් ගැලවිලා. ඊට පස්සේ ද්වේෂයට කියලා ද්වේෂය අතල්ලා රාගයට. ඒ කියන්නේ දෙක හෙල්ලෙනවා කියලා කියන්නේ ඉතින් ගලනවා. ඇලීමෙම හිටියොත් එනං හිර වෙලා. ගැටීමෙම හිටියොත් හිර වෙලා. ඇලීමේ ගැටීමේ දෙක මැදෙනවා. එකක් දන්නවනම් ෂුවර් එකටම රැල්ලට අහු වෙලා තියෙන ගසන ගසන යනවා යනවා. ඉතින් ඒක අපිට හොඳට තේරෙනවා අපිට වෙලාවක කේන්ති යනවා. අපිට වෙලාවල ආසාවල් ඇති වෙනවා. නමුත් ඒක එක්ක කවුරු හරි අපේ කල්යාණ මිත්‍රෙක් හරි කියලා දෙනවා. එහෙනම් අපිට තේරෙනවා ඔක ගැළපෙන්නේ නැහැ උඹට. ඔය කයින් කියන්නේ ගැළපෙන්නේ නැහැ කියලා. ඒක නිතරම කවුද පිටිපස්සේ ඉඳලා කියනවා. එච්චරයි. අයින් එහාට වෙන දෙයක් නැහැ. ඉතින් එහෙම යනකොට යනකොට සුද්ධ වෙන එක තමයි වෙන්නේ. ඇතුළෙම දැන් ඇවිල්ලා තියෙන උඹ වගේ කෙනෙකුට තරම් නෑ ඔය කේන්තිය. උඹ වගේ කෙනෙකුට තරම් නෑ ඔය ආසාව. හැබැයි තාම ආසාව තියෙනවා. එතකොට ඒ කියන්නේ මොහොත මැද උපදිච්ච මලකුණක් වගේ රැල්ලට එළියට ගහනවමයි කියලා කියනවා. ඊට පස්සේ ආයෙ මැද හිටින්නේ නෑ. හොද හොද යන නිසා එක තැනක හිටියොත් තමයි ප්‍රශ්නේ නන රාගිකමයි. මේ කියන්නේ රාගෙටත් යනවා, ද්වේෂයටත් යනවා. ඒ කියන්නේ තද්ද බල ඇලීම් ගැටීම් නෑ. එකකින් මේක ගලවනවා, මේකෙන් ඒක ගලවනවා, දෙලොතදී කැපි කැපි කැපි කැපි ඉතින් එක තමයි හිතේ. ඔව්. ඒක දැනගත්තොත් ඇලීම ගැටුමට උත්තරයක් වෙනවා. ගැලියු ගැටියුම ඇලීමට උත්තරයක් වෙනවා. ඒකට ඒ දෙන්නම වැඩේ කරලා දෙනවා. අය වෙන අලුතෙන් මොනවක් කරන්න දෙයක් නැහැ. හොඳයි. දැන් 9යි 3යි 35 වෙලාව. ඒ කියන්නේ අපි පැහැදිලිවම පැයකට වැඩි වෙලාවක් ගත කරනවා. පැයක් වැඩිපුර වෙලාවක් ගත කරනවා. ඈ? නෑ නේ කියන්නේ මේ එකමාර වෙනකොට මම මෙතෙන් ආවා. ඉතින් අර කමටහන් සුද්ධ කට්ටියගේ පමාව පොදු ධර්ම සාකච්ඡාවට බාධා කරන මුළු දෙනා අවශ්‍ය වෙලා ගත වෙලා තියෙනවා. දැන් 3:35යි වෙලා. නෑ. මගේ පැත්තෙන් බලනට හැමදාම මේමයි. ඒක ඔයගොල්ලන්ගේ අන්තිම දවසේ. මගේ පැත්තේ නෑ. මගේ හැමදාම මේක තමයි කරන්නේ. සල්ලි ගෙවාගෙන යන්නේයි තියෙන්නේ. ඈ? මේක හැබැයි තවත් ලියුපෙකුත් තිබිලා තියෙනවා කොහොමද දැන් නම් මේ වෙහෙසයි මහන්සි. නැති මේ මේ කතා කතා කරන ගියාම සීමාවක් පිළිගන්න කියලා බැගෑ වෙනවා එතකොට ඒ සුදු ඇත්තස් ඒක සුදු ඇත්ත එකතු වෙනවා ඒත් ඔය වගේම තමයි ඊයේත් ඒ කටේ ඒ කටේ දැන් මේ මේ අල්ලලා දැන් වැඩ කරන මිනී කිරීමේ අල්ලන්න පටන් අරගෙන ඉතින් ආයෙ මොකුත් නැහැ ඒ වෙලාව හරි උනන්දු හිතන කොහොම හරි මේක කෙරලා දෙන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටු වෙනවා ඒ නිසා ඉතින් ධර්මානුකූලව ධර්මානුකූලව සිදුවේ. හොඳයි එහෙනම් අපි මෙතනින් ධර්ම සාකච්ඡාව අපි අද නතර කරනවා.